ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉස්කන්වනේ බ්‍රහස්පතින්දා මේ පැයි අතහමාර අටහමාර පැයි සුපුරුදු පරිදි පවත්වන ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දිනා ඒ සඳහා tempatලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං පොට්ඨපාද බික්ඛු පීති ආච විරාගා උපක්ඛකෝ උපෙක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ සුකංච කායේන පරිසංවේදේති යන්තං අරියා චික්ඛන්ති උපෙක්ඛකෝ සමාදී සුඛ විහාරීති තති අජ්ජානං උපසම්පජ්ජ විහෙරති තී ස්වාමීන් වහන්සේ සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊට පාතන ධර්ම දේශනාව සඳහා මූලික වශයෙන්ම පසුගිය වාර පහටම ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විතින් දේශනා කරන්න දීච්ච වටිනා දීර්ඝ සූත්‍රයක් නම් වශයෙන් කියනවා පොට්ටපාද සූත්‍රය. මේ පොට්ටපාද සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ මුලින්ම ගැයෙන දීඝනිකායේ දීර්ඝ සූත්‍ර සඳහන් වෙන සූත්‍රයක් මුල් සූත්‍ර 10ට අඩංගු වෙලා තියෙනවා. මේකදී මේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාත් එක්ක සර්වචන්නාංශයේ පවතින සාකච්ඡාවක යන්නේ ඒ සාකච්ඡාවේදී ප්‍රධානම මාතෘකාව වෙන්නේ මේ සංඥාව කියන එක නැත්නම් දේවල් හඳුනා ගැනීම, ශලකුණ තබා ගැනීම, නැවත මතක් කිරීම වගේ කියන මාතෘකාව. මේක හරිය වැදගත් ජීවිතයකට ඒ මොකද අපි දවස පුරාවට මේ ජනමාධ්‍යයෙන් සංඥාගත කතිකා ජීවත් වෙන ජනමාධ්‍ය විසින් අපිට කවන ජනමාධ්‍ය විසින් අපි නටවන ජනමාධ්‍ය විසින් ආට අන්දන සංඥා ගොඩක ජීවත් වෙන නිසා මේ සංඥාව අඳුර ගන්න කෙනාට විශාල වශයෙන් විවේකයක් ලබා ගන්න පුළුවන්. දෙනිත් අනිත් එක තමයි අපි යම් යම් දේවල් හඳුනා ගැනීම සඳහා තබන සලකුණු අපි ස්ථිරසාර වශයෙන් ගත්ත ගමන් ඒ වගේ වෙනස් වීම අපිට වදයක් අපිට කරදරයක් අපිට බාධාවක් වෙනවා. ඒවා මේ දේවල් හඳුනා ගැනීම සඳහා ප්‍රයෝජනේ සලකලා තියෙන සංඥා පමණක් බව දන්නවනම් ඒ සංඥා වෙනස් වුණාට වස්තුව වෙනස් නොවන බව සීමුල්‍ය ඇති කෙනාට තේරුම් ගන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපි දේවල් සඳහා සංඥාවක් තියෙනවා ඒ සංඥාව නිට්ටයයි කියලා හිතා ගන්නවා යම් හේයකින් සංඥා වෙනස් වෙච්ච ගමන් වස්තුවට මොනවත් වෙනසක් නොවුනත් වස්තුවට වෙනසක් හානියක් නොවුනත් වස්තු වෙනස් වුණා ගන්නට අඬව ගන්න විසත බඳගෙන අඬන. ඉතින් ඒ නිසා මේ තබන සංඥා ටික සලකුණු ටික වෙනමම ස්කන්ධයක් විදිහට සංඥා ස්කන්ධයක් විදිහට අපි සංසාරයේ ඇද බැඳ තබනවා පුංචි දෙයක් නෙවෙයි. ඒ නිසා මේ සංඥාව පටලගත්තාට අපි පිස්සෝ කියලා කියනවා. ඔළුව වයර් මාරුච්ච කට්ටිය කියලා කියනවා. අංජබජල් වෙලා කියලා කියනවා. අන්‍ය විිත වෙලා කියලා කියනවා. ඉතින් සර්වචන්සික වැත්තේ බාට ඔක්කොම එකම පිස්සන් කොටුවේ තමයි ඉන්නේ. දෙන්නේක්ගේ නැහැ. මේක වරදගත්තේ නැති කෙනෙක්. ඇයි ඒ ජනමාධ්‍ය තුලින් මිනිස්සුනම ගැවන අතර ජනමාධ්‍යත් තුමග ගිහිල්ලායි තියෙන්නේ. අපි යම් යම් දේවල් හඳුනා ගැනීමට තමයි සංඥා, සලකුණු පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. අපි වෙනස් වීම දුකක් කරගෙන වස්තුවක් Tamange පැත්තක තියේදී සුඛ විහරණේ අර සංඥා වෙනස් වීම නිසා පුදුම විදියට දුක් පීඩා ගන්නවා චිත්ත පීඩා ගන්නවා අසහනකාරී තත්යකටපත් වෙනවා ඒ නිසා ඒ සංඥාව නඳුන කෙනා හටගත්තු දුකක ඉන්නේ හටගන්න ඉස්සලා දුකක හෝ පමාවිච්ච ගෙවිච්ච දුකක නෙවෙයි ඒ නිසා මේ සංඥා ස්කන්ධය අවබෝධ කර ගැනීම ඊ타ත්ම වැදගත් දෙයක් නමුත් සංඥා ස්කන්ධේ තරම්ම චපලයි. ඒ තරම්ම ෂටයි. ඒ තරම්ම මායාකාරී ඒ නිසා ඒක හැදිලා තියෙන්නේ අවබෝධයට තුරු දෙන තාලෙට නෙවෙයි. අනවබෝධයට තුරු දෙන තාලෙට මෝඩයා කරගෙනයි ගෙනියන්නේ. නාශනෝ දාගෙනයි ගෙනියන්නේ. ඒ නිසා සර්වචනාසේ පහළ වෙලී ඉස්සර වෙලා මේ පොට්ටපාද පරිප്രാජකයා මේ සාකච්ඡාවට මුලපුරමින් සඳහන් කරනවා මේ සංඥාව අහේතුකෝ පහළ වෙලා අහේතුකෝ ගෙවිලා යනවා කියලා කට්ටියක් කියනවා. මොන විදිහකට හොයන්න බෑ මේ සංඥාව අහවල් න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ අහවල් ක්‍රමයටද වැඩ කරන්නේ කියලා හොයාගන්න බැරි කට්ටිය කිව්වා මේක අහේතුකෝ පහළ වෙලා අහේතුකෝ නැතිලා යනවා තව කෙනෙක් කතා කරලා කිව්වා මේ සංඥාව ආත්මයයි මේ මුළු ආත්මෙම නැත්නම් ආධ්‍යාත්මය කියන්නේම සංඥාවමයි. ඒ නිසා සංඥාව තියෙනකොට දැනෙනවා සංඥා නැතිකොට නැති වෙනවා. ඒ ආත්මය තියෙන නැති එක තමයි කියලා ඒකට විශාල ලෝක වටනකමක් තියෙනවා. තව කට්ටියක් කියලා තියෙනවා මේ සංඥාව කියන එක බලවත් ඉර්ධිපල ප්‍රාතිහාරයේ සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කට්ටියට ආවේශ කරනවා ආවේශ කරනකොට යා සංඥා වෙනවා ආවේශය අයින් වෙනකොට විසංඥ වෙනවා ඒ නිසා බලවත් ශ්‍රමණ ප්‍රාඥයන් විසින් කරන දෙයක් එයත් ඉතාමත් උසස් ජීවිත ගත කරනවා එයත් කට්ටියට වෙහෙලනවා මේ ආවේශ කරනවා ආවේශින් අයින් කරනවා කියන. තව කට්ටියක් කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ නෙවෙයි දිව්‍ය බ්‍රාහ්මයෝ බලවත් දේව බ්‍රාහ්ම ගොල්ල මිනිස්සෙන්ට ඒ සංඥා ගෙනත් දානවා ඒ සංඥා අතහරිනවා කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් මේ සංඥාව මිනිස්සයාට පාලනය කර හැක්කක් කියන එක හීනකින්වත් හිතලා නැහැ. අද ජන සමාජයත් එච්චරයි. එදා බුදු ජානකේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු විදියට කෙලින්ද තියෙන පිස්සු සේරම කියලා ඉවරනාට පස්සේ හේතු කර්ම කියනවා අසවල් දේ නිසායි මට උනේ ඉතින් මොකද කරන්න කියලා. නමුත් සර්වචන් වහන්සේ මත හතරම මතක් කරලා කියනවා අ හේතුකෝ සංඥා ඇති වෙනව නැති වෙනවා කියනවනම් සතර පටන් ගන්න විශ්ලය අපරාදයි කියලා. මොකද සර්වචන් සදාහන් කරනවා නිම හේතු ප්‍රත්‍ය ඇති විතරයි සංඥාව පහළ වෙන්නේ හේතු ප්‍රත්‍ය නැති වීම තමයි සංඥාව නැති වෙන්නේ ඒ නිසා එහෙම මේ අ හේතු අප්‍රත්‍යයට හේතු හේතු කරන්න බෑ ඒ මනුස්සයා මේ තාටනට මේ මේ සමාජිකත්වයක් ලබන්නේ කියලා ඊට පස්සේ එකින් එක විස්තර කරලා පෙන්නනවා එහෙම සංඥාව දිව්‍යන් බක්මෙන් මිසුලුර දාන දෙයක්වත් 이르දි බල ප්‍රාත්‍යාරයිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිංහලුර දාන දෙයක්වත් එහෙම නැත්නම් අ හේතු අප්‍රත්‍යයෙන් හෝ ආත්මේවත් නෙවෙයි කියලා. ඊට පස්සේ සර්වචනාංශ පෙන්නනවා මේ සංඥාව පාලනය කිරීමෙන් කෙනෙකුට තීරුම් කළ දෙන්න පුළුවන් ශික්ෂාවෙන්ම සංඥාව හටගන්නේ ශික්ෂාවෙන්ම සංඥාව නැති වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන්ම සංඥාව ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්ම සංඥා නැති වෙන්නේ. එක සංඥාවක් තවත් සංඥාවක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීම විතරයි මේ සංඥාව යම් ප්‍රමාණයකට පාලනයක් කරතට ගණ ගන්න තියෙන එකම ක්‍රමය. ඉතින් ඒ නිසා Taman දැනට ඉන්නේ ආසවල් සංඥා කියලා හඳුන නැති මනුස්සයා පිස්සෙත් තමයි. අවශ්‍ය කරලා තියෙන Taman ඉන්නේ වැරදි සංඥාවක බව දැනගන්න ඕනේ. මෙන්න මේකයි දැන් Taman ඉන්න පදනම කියලා තේරුම් ගන්න එක. ඉතින් එතකොට තේනවා කොච්චරක් එහෙම කෙනෙකුට අසුවිරු ඥාන කොච්චර තියෙන්න ඕනද? සුතමේ ඥානේ බහුසුත භාව කොච්චර තියෙන්න ඕනද? Taman දැන් ඉන්නේ අසවල් සංඥාව කියලා දැනගන්න. නමුත් ඒ විනෝඩ අපි කරන්නේ මොකද්ද? අල්ලපු ගෙදර ඉන්නේ කොතනද කියලා, ඇමරිකාව කොතනද තියෙන්නේ කියලා, අසවල් නළු අසවල් නිලිය කොතනද ඉන්නේ කියලා දැනගන්නවා. මිස Taman කොතනද ඉන්නේ කියන එක සම්පූර්ණ අවුල් කරන ජීවන රටාවක් අද අපිට තියෙනවා. ඒ නිසා සංඥාව නිසිනින්දේ Tamanගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. මොකද මිනිස්යාට වෙලා නැහැ Taman ඉන්න සංඥාව බලා ගන්න ඒකට වෙලා නැහැ කියනවා. අකෝ කියන අපිටව බල බල ඉන්න වෙලා නැහැ වැඩ. ඒ මොනවා මොකද කරන්නේ? අනුන්ගේ සංඥාවල් බලනවා. අසවල් තන තියෙන සංඥාව බලනවා. අසවල් කාලේ තියෙන සංඥාවල් බලනවා. මේ වර්තමානයේ දැන් මෙතන තියෙන සංඥාව නොදැනගන්න අපි දෙන නිදහසට කරුණු ඊට එහයින් මාරේක් ඊට එහයින් කෙලේශයක් ඊට එහයින් අකරුණාවන්තකමක් ඒිට එහයින් තමගේ සුභ සිද්ධිය නොසලකන ගතියක් නැති නිසායි සරුවචාන්සේ සඳහන් කරන්නේ මේව කතා කරන මිනිස්සු උම්මත්තකයි. තමන් කොතනද ඉන්නේ කියලා දන්නෙත් නැහැ. දැනගත්තොත් විතරක් එයින් ඊට වැඩිය ටිකක් හොඳ තැනකට යන්න පුළුවන්. ඒක දැනගත්තොත් ඊට වැඩිය ටිකක් හොඳ තැනට යන්න පුළුවන්. අන්තිමට සංඥාට දැනෙන්නේ නැති වෙන විදිහට සංඥාව අයින් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඉතාම ඉවසිල්ලෙන් එතන එතන එලඹ සිටි සිහියෙන් ගත කරනවා නම් ඒ සංඥාව ඒ තාම බලවත් බොහොම අවුරුදු ගාණක් පළපතියන් වෙච්ච දෙයක් ක්‍රමක්‍රමයෙන් අනුපුබ්බ ශික්ෂාවේ අනුපුබ්බ කිරියාවේ අනුපුබ්බ රුචිවදායෙන් අයින් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට පුට්ටපාදක හිත හදලා සරුවචාන්සේ ක්‍රමයෙන් පෙන්වලා දෙනවා මේ ගොරෝසු පාලනයෙන්තර එහෙම නැත්නම් අනර්ථකාරී මූලික සංඥාව ක්‍රමයෙන් ඊට වැඩිය සියුම් ටිකක් හිතකර පාලනයක් අතර ගන්න පුළුවන් සංඥාවට කොහොමද ප්‍රතිස්ථාපනය කරන්නේ ඊට පස්සේ ඒකට ඇවිල්ලා හොඳට දැනගෙන දැන් මම මෙතන ඉන්නේ එක අහම්බෙන් ආපු දෙයක්වත් ඉන්ද්‍රජාලයක්වත් දිව්‍ය ප්‍රඥා දීපයක්වත් අහම්බයක් නෙවෙයි මගේ ශික්ෂාව නිසා මම මෙතෙන් ආවේ කියලා බුදුහාමුදුරන්ට නෙවෙයි ඒකේ නම් වෙන්නේ තමන්ගේ ශික්ෂාවටමයි බුදුහාමුදුරන් අපිට කියලා දීච්ච මුල් කල්යාණ මිත්‍රාණන් වහන්සේ විදිහට ඉන්නවා නමුත් තමන්මයි පිට වෙන්නේ ඊට පස්සේ එතන ඉඳලා ඊගාට මොකද කරන්නේ ආයෙත් කෙරුවට පස්සේ අර සංඥාව කියලා දැන් මේ සංඥාව එනවා. අන්න එක දැනගත්තට පස්සේ එතනලයි ගාඩ මොකද කරන්නේ. ඒක අයින් කරලා අනික් සංඥාවට එනවා. අන්න එහෙම කේල්ගේ මේ ලුණු ගෙඩියක් පොතු අරින්න වාගේ කේල් කඳක් පොත්තේ පොත්ත ගලවන්න වාගේ ගුරුසු සංඥාවේ සිට අනික් සංඥාවකට මාරු වීමේ ක්‍රියාවලියක් තමයි අපි මේ පස් පෞකිය ධර්මදේශනා පහේදී කිරුවේ අද ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා 6 වෙනිදා ධර්මදේශනා. ඒකෙදී මම අද ඉදිරිපත් කරගත්ත නැත්නම් මුලින් මතක් කරගත්ත පාඩේ සඳහන් වෙන්නේ මේ සංඥා ශේස්ත්‍රය නැත්නම් සංඥාව කියන මිනුමෙන් සංඥාව කියන උපමානයේ දිගේ දෙවෙනි ධ්‍යානයේ ඉඳලා කෙනෙක් තුන්වෙනි ධ්‍යානයට යනකොට ඒක අවබෝධ කරගන්න හැටි. මේ සුද්ධ සමත භාවනාවේදී මේක සමාහට සිදුවෙන්නේ සිදුවෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නිකන් සතෙක් ගහවක් හැලෙනවා වගේ මොකද්ද වුණා වගේ තේරෙනවා. මොම ਸਰවචනාංශයක අවබෝධ කරගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් සංඥාගත ගතික වෙන්න පුළුවන් ක්‍රමය මේ වචනවල මේ හංගල ප්‍රකාශ කරනවා පුණජ පරම්පොට්ටිපාද බික්කු පීති ආච විරාගා ඒ කියන්නේ ධ්‍යාන වල ලක්ෂණ ගැන කතා කරනකොට දෙවෙනි ධ්‍යානයට යනකොට පළවෙනි ධ්‍යානයේ ඉඳලා පළවෙනි ධ්‍යානයේ තිබුණු හිත නන්නත්තර වෙන ගති එහෙම නැත්නම් හිතීමේ චපල වෙන ගති විතක්ක ਵਿਚාර දෙක හේබාන දුර්වල කර ගන්න ආම්බාම් කර ගන්නවා ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙකේ ඡණ්ඩපරස ගති නිසා නැති නිසා ඒ කෙනාට ඊට පිටිපස්සේ තිබුණු ප්‍රීතිය ඉස්සරහට අවිලා වගේ ප්‍රකට වෙලා වගේ පේන්න පටන් ගන්නවා හිත ප්‍රීණණය පිනා යන ගතිය ප්‍රීතිය ප්‍රමෝදය එන්න පටන් ගන්නවා. ඉතින් ආවට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා දැන් තන්නි කරම් භාවනාව චීස් කැල්ලක් වගේ මුල සිට අග දක්වාම තියෙන හුදු ප්‍රීතිය පමණයි. ඒ නිසා ඒ ප්‍රීතියේ নিমগ্ন වීම දෙවෙනි ධ්‍යානයත් පළවෙනි ධ්‍යානයත් අතර තියෙන වෙනස පළවෙනි ධ්‍යානයේදී මේ ප්‍රීතියේ තියෙන ලීන தત્වේ දීන தત્වේ පසුබාලා පසුබලාසනයක් අරගෙන ඉදිරි පලාසන අරගෙන තියෙන විතක්ක ਵਿਚාර දෙක කියන අරමුණට හිත නංවන ගතිය එනනම් හිතවිලි කියලා ගන්න පුළුවන්. ඒක විදිහක හිතවිලි. නමුත් මේ පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට පෙර පෙර පෙළේ ආසන කට්ටිය අස් කරනවා අස් වෙනවා. ඊට පස්සේ පසුපෙළේ හිටපු ප්‍රීතිය ටිකක් ඉස්සරහට වෙලා එයා කැපිපෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කෙනාට බුද්ධියක් සජීවී බුද්ධියක් හොඳට ඇඟට දැනෙන ප්‍රීතියක් තේරෙන්න පටන් ගන්නවා. එතකොට යා තේරුම් අරගන්න ඕනේ මයි ළඟ තිබිච්ච ඒ විතක්ක ਵਿਚාර විවේකජ පීති සුඛ අයින් වෙලා විතක්ක ਵਿਚාර දෙකෙන් අයින් වෙච්ච සමාධිජ පීති සුඛයක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක අතර මොනම කෙනෙකුටවත් දෙවන්නේකට කියන්න බෑ. එයා ඉන්නේ කොතනද කියලා. ඒ පුද්ගලයාට උනත් කියන්න බෑ. එයා කලින් අහලා බණ අහලා පුරුදු නැති කෙනෙක් නම් දැන් මගේ හිතේ තිබුණු පිටක්ක එහෙම නැත්නම් හිත හිමේ නන්නත්තර වෙන ගතිය දැන් නැහැ දැන් හිත තලතුණයි එක තැන් වෙලා ඉන්නවා ඒ නිසා මට ප්‍රීතිය හොඳට පේනවා කියලා ඒක අර විතක්ක ਵਿਚාරයන්ගේ දුරු වීමත් ප්‍රීතියේ ප්‍රකට වීමත් අවබෝධ කරගත්තොත් ඒක නට තේරෙනවා දැන් ධානය අරස කරන දෙයක් නැහැ ස්වයං අරසාවට ලක් වෙලා තියෙනවා තමන්න තියෙන අර ප්‍රීතිය බුද්ධ විදිනක විතරයි කියලා අනිම ප්‍රීතිය බුද්ධි විඳගෙන හැඟුම් මුදාහැරලා ප්‍රීතිය බුද්ධි විඳගෙන ඉන්නකොට ඒ ප්‍රීතිය ටිකක් නොසන්ඩාලයි. ඊවා යන්න පටන් අර ගන්නවා. ඒක මේ තමන්ට පාලනය කරගන්න බැරි මට්ටමට ප්‍රීතියෙන් පටන් ගත්තාම පෙන්වනවා මෙයාට වුණත් පසුපලාසනක් තියලට ප්‍රීතිය පෙරාසෙන් ගත්තට පස්සේ පෙරපලාසෙන් ගත්තට පස්සේ එයත් ටික වේලාවක් යනකොට පාලනකින් ගිලිහෙනවා. එයාගෙත් ඡන්ද වර්ෂ ගති පහළ වෙනවා. ඒ නිසා මේ විරා ප්‍රීතියමුත් වෙන් වෙන්න නැත්තම් මට හරියට මේ ඉතිස්ලා තිබුණච අර ඉතී මේ දුවන ගතියෙන් වෙන් වුණා වගේ ප්‍රීතියමුත් මට වෙන් වෙන්න නැත්තම් කියන හිතවිල්ල නිසා ශික්ෂණේ නිසා පුනිච්පරම්බික්ක වේබික්කු බික්කු ප්‍රීති ආච විරාගා ප්‍රීතිය පිළිබඳව තිබුණු ඒ ආදරය රාගය අයින් කරලා උපේක්ෂාවට හිත වැඩෙනවා මේ ප්‍රීතිය වුණත් අර විතක්ක ਵਿਚාර වගේ ගුරුසු දෙයක් අයින් කරගන්න නියෝජිතෙක් වශයෙන් හොඳයි. මුත් විතක්ක ਵਿਚාර නැති තැන ප්‍රීතිය අනාචාර විදිහට හැදෙනවා. පාලනකින් තොරව හැසිරෙනවා. ඒ නිසා මෙයත් එක්කත් පරිතුර යන්න බෑ කියලා ඒ ප්‍රීතිය නැති වුණාට පස්සේ ඊ ගාවට එන්නේ උපේක්ඛාව උපක්ඛෝච විහෙරති සතෝ සම්පජාන. එතකොට මේ යෝගාවචරයට ආශ්වාස ප්‍රශ්වාසයත් නැහැ. ආශ්‍රව ප්‍රසවාසයේ මිනී කරන විතක්ක ਵਿਚාර දෙකක් නැහැ. ඒ විතක්ක ਵਿਚාරයෙන් තොරව ආනාපානෙ ඉන්නකොට එන ඒ පිනායන ගතිය, ප්‍රීණණය වෙන ගතිය, ප්‍රීති ගතිය ආදීනව පෙන්නලා අයින් කර ගන්න පුළුවන් නම් ඒ තාම සතියෙන් තේරුම් ගන්නවා ආනාපාන සතිය වරන හුල් වෙච්ච ආනාපානෙ නැති වුණත් දැන් සතිය තියෙනවා. ඊට පස්සේ ආනාපානයේ මෙනෙහි කරපු විතක්ක ਵਿਚාර දෙක නැති වුණත් සතිය තියෙනවා. ඊට පස්සේ මෙතෙක් කළා සතිය ග්‍රහණය තබාගෙන ප්‍රීතිය නැති වුණත් සතිය තියෙනවා කියලා මේ සතිය සර්පෙක් හැවහලනවා වගේ අත්‍යවශ්‍යම තිබිය යුතු කියලා හිතපතම අරමුණෙන් නිදහස් වෙනවා. අත්‍යවශ්‍යම කළ යුතු දයි නොකළ යුතු දයි කියලා දැන් දැන් හිතපො මෙනෙහි කිරීමෙන් නිදහස් වෙනවා. එතකොට යාට හම් වෙච්ච මේ උපාදි කෝට් එක වගේ තිබිච්ච ප්‍රීතිය පිනායන ගතිය අත්‍යවශ්‍ය නැති බව තේරෙනවා. එතකොට මේ ප්‍රීතිය මුතර වෙච්ච උපේක්ෂාව සහිත සතියක් සම්පජඤ්ඤයක් කියලා කියන්නේ දෙක වෙන්කොට දැනගන්න ගතියක්. ඒකේ නඩ පහළ වෙනවා. පහළ වෙන්න නම් අවශ්‍ය කරන මානසික தત્ත්වය තියෙනවා. ඒකේ නා නිර්වුල්ව බණ භාවනා කරනවා. නිර්වුල්ව කෙනකින් අදහස් කරන්නේ නිවන අපේක්ෂාවෙන්. මේ ප්‍රීතිය සුඛේ බලාපොරොත්තු වෙන අනුන්ට කියාපාන අදහසින් එහෙම නැත්නම් වෙන ලාමක අදහස් වලින් කටයුතු කරන එකට මේ මේ පැහැදිලිව බව ඉන්නේ. නිසා සම්පජඤ්ඤය කියලා කියන පීසිදු පෙරදක්ම තියෙන කෙනාට හොඳට තේරෙනවා මේ සතියට මුලින් මුලින් නැගිට ගැනීමට ගොඩක් ආධාර උපකාර අත්වටවල් මෙහෙරමිටි ඕන වුණාට පහු වෙනකොට එයා ඒ කිසිම අත්තටක් හැරමිකයක් නැතුව හිට ගන්නවා කිව්වට පස්සේ එයාට භාවනා කිරීමේ සුඛය කියන එක සුවසේ එහෙම නැත්නම් ඉදුම් හිටුම් පහසුකම් කියන එක හම්බ වෙනවා. කොයි වෙලාවක ඔත්තන ඉඳගෙන හිටියත්, කොයි හිටගෙන හිටියත්, කොයි තැනක කටයුත්තක් කළත් ඒ පරිසරයට හොඳට ගැළපෙන තාලෙට පරිසරත් එක්ක සුඛ විහරණිය ලැබෙනවා. ඉදුම් හිටුම් පහසුකම් ලැබෙනවා. එහෙම නැති කෙනා උලක් උඩ ඉන්නවා පිලක් උඩ ඉන්නවා වගේ තමයි පිටලා ලක් උඩ බුදියා ඉන්නවා වගේ එහාට දඟලනවා මෙහාට දඟලනවා මොකද එයාට අර මේ විතක්ක ਵਿਚාර දරුණු බලපෑම තියෙනවා. ප්‍රීතිය තියෙන කෑදරකම නිසා දරුණු බලපෑම තියෙනවා. නමුත් ඒවා දැන් අයින් වුණාට පස්සේ ඒක ඇතුලේ ඊටත් පසුපිලේ වාසිලා ආසනික වඩලා හිටියේ සුඛය ඉදිරියට ආපුවාම සුඛ විහරණය සිද්ධ වෙනවා. ඉතින් සර්වචන්සේ සඳහන් කරනවා ආනාපාන සතිය කියන එකම අරමුණ අරගෙන බැලුවත් ආනාපානේ මට්ටම් 3-4කින් තැම්පත් වුණාට පස්සේ තල තුන වුණාට පස්සේ සන්තු ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝ ඊටාම සාන්තයි ඊටාම මිහිරි පනීතයි අසීචන කෝච සුකෝච විහාරෝච ඒකට වෙන්නේ මොනවත් ගන්න ඕනේ උපදින ඕනම කෙනෙක් ගාව ආනාපානෙ බුද්ධියටම සින්න වෙනවා කිසිම දෙයක් හොයාගෙන යන්න ඕන කමක් නැහැ ආනාපානෙ කියලා දැනකට යන්න ඕන කමක් නැහැ ඉරියව්වක් විශේෂ කරන දෙයක් නැහැ උප්පත්තියෙන් ලැබිච්ච සම්පතක් ඒ නිසා අසීචන කෝච ඒකට මේ ගෙවල් හදන්න ඕනේ, මැටි අනන්න ඕනේ, වතුර අදින්න ඕනේ, පස් හොයන්න ඕනේ කියලා දෙයක් ආනපානසති භාවනා කරන කෙනෙකුට නැහැ. සුකෝච විහාරෝච එයාට සුඛ විහරණය කියන එක තේරෙනවා. එහෙම නැත්නම් manussාත්ම භාවයේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයේ චින සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශ්‍රවණයේ අවශ්‍ය නම් තමන්ට පැවිදි වෙන්න පුළුවන් ගතිය 100%ක්ම විවෘත බව මේ ලැබිච්ච සම්පatti තමන්ට උප්පත්ති උරුමයක් බව හොඳට තේරෙනකොට සුකෝච විහාරෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති උපසමේති. යාගේ හිතට පහළ වෙන්න තිබුණා නම් අනේ මේට වැඩිය මට රූප බලන සැපේ හොඳයි කියලා කාම සුඛයක්, ශබ්දහන සුඛය හොඳයි කියලා කාම සුඛයක්, ගඳ, රස, පහස කියලා අරතින ඒවා ඔක්කොම දීන හීන රසයක්. ඒක අනිවාර්යෙන් බාහිරේ මොනවාරි ඕනේ. දැන් මේ හම්බෙලා තියෙන සුඛය ඔක්කොටම වැඩි ප්‍රේතය මෙතන රූප පේන්නේ නැති වෙන්න වෙන්න වෙන්න මේ සුඛය වැඩි. සද්ද ඇහෙන්නේ නැති වෙන්න නැති වෙන්න මේ සුඛය වැඩි. නහයට ගඳක් දිවට රසක් නැති වෙන්න නැති වෙන්න මේ සුඛය වැඩි. ආනාපානයවත් දැනෙන වෙලාවට වැඩිය නොදැන කරන භාවනාදී සුඛය වැඩි. ඒ නිසා අපි මේ බාහිරේ තියෙන ආමිෂයෙන් ඈත් වෙන්න වෙන්න වෙන්න ලැබෙන මේ සුඛය විශේෂම ගුණයක් තමයි ආනාපාන සති භාවනාව. ඒක විතරක්ම නෙමෙයි ලෝකේ තියෙන්නේ. නමුත් සර්වචනසේ ආනාපානේ සුවිශේෂී ගුණ විස්තර කරනවා කියනවා. ඒ කිනාට ආයේ කාම ආශාවක් එන්නකමක් නැහැ. මොකද කිසිම ආමිෂයෙන් තොරව මේ සුඛය ඇතුලේ Tamange හිතේ තියෙන බවත් දන්නේ නැති බවත් දැනගත්තත් හිතේ තියෙන වංචනික චපල ගති නිසා රූප බලන්නේ නැතුව ලබන සැප සද්ධාහන් නැතුව ලබන සැප පිළිබඳ වැඩිය ගෙදර ගිලා රූප බලන තියෙන ආසාව වෙන තැනකට ගිහිලා රූප බලන තියෙන ආසාව වෙන කෙනෙක් බලන තියෙන ආසාව ඒ වගේම සද්ධාහන් තියෙන ආසාව ඇතුලෙන් වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් ආට තේරෙනවා <clears throat> ඒ වාගේ තෘෂ්ණා බරිතව මේ ලැබිච්ච සුඛය වෙනුවට ආමිෂ වූ ගුරුසු සුඛයක් බලාපොරොත්තු වෙනවනම් ඒකට තමයි කෙලස් කියන්නේ. අතම මාර බලවේග කියලා කියන්නේ. ඒ නිසා මේ වෙලාවේදී Tamanට සාධාරණ වශයෙන් බලන්න පුළුවන් මේ සුඛය තම ආධ්‍යාත්මිකයි කිසිම දෙයකට එකතු කරන්න එකට හරියට මාතු නෑ කියලා කියනවා. මේක තනි රත්තරන්. ඒ වගේ මේකෙන් වෙන් වෙන්න හිත දෙන්න තරමට මේ සුඛය තේරෙන්න පටන් ගන්නවා. එතකොට පාපක කුසල ධර්ම කියන ආශාවල් නැති නිසා මට මේ කෙල්ලවරේ මුල්ලවරේම මට හම්බ වෙන්න ඕනේ කියලා ඉස්සරහ කැල්ල ඉල්ලන ගතියක් නැහැ. එතකොට ඒක නොලැබුණයි කියලා සැක දුක කනගාටුවක් එන්නේ නැහැ. ව්‍යාපාදයක් එන්නේ ඉඩක් නැහැ මොකද අපේක්ෂාවක් නැහැ. යා දන්නවා දැන් ඉන්නේ සුඛේ. ඒ සුඛේ ඉන්න කෙනාට අවල් දේ ඕනයි කියලා ආසාවක් හෝ දේ නොලැබුණයි කියලා බලාපොරොත්තු සුන්දරමක් නැහැ. ඒ වගේ මේ සුඛය සති සම්පජාඤ්ඤයෙන් යුක්ත නිසා නින්දකදී මේ සුඛය කරන්නේ අපි දුරස්ත කරන එක. ඒ නිසා මේ සුඛය පිළිබඳව වසාහෙලන එකයි ඒ වෙනුවට අවදි වෙච්ච තරමට තමයි තේරෙනවා මේක තමයි බ්‍රහ්ම සුඛය කියන්නේ. මේක තමයි දිව්‍යමය සුඛය කියලා කියන්නේ කියලා. මේක ලබන්න පුළුවන්. හැබැයි මේ මේ ආමිෂයත් එක්ක ඇලි ගලි වාසය කරන කිසිම කෙනෙකුට මේකට අයිතිවාසිකම් නැහැ. යාගේ හිත අර කුඩල කොටේ අයින් කරලා තෙතමෙන්ට අදිනා වගේ ආමිෂයට අදිනවා. ඒ නිසා මේ සුඛේ ලැබුණට පස්සේ ඒක අනුග්‍රහ කරන්න නම් ඒකට උදව්පකාර කරන්න නම් තමයි දැනගන්න මේක ලද්දා මුධා නිබ්බුතින් ගුංජමාන නොමිලේ ලද සැපයක් තරංගයකින් ලබන පරාජයක ලබන සැපයකුත් නෙවෙයි මේක නිතරංග ජයක් මේ නිතරංග ජය දැනගන්න නම් මේ ලැබපු දේ පිළිබඳව සංඥාව තියෙන්න ඕනේ මම මෙතෙන් ආවේ කාම සැපේ අතහැරලා විතක්ක ਵਿਚාල අතහැරලා ප්‍රීතිය අතහැරලා කියලා ලුණු ගෙඩිය පොතු කීයක් ගලවලා දාලා තියෙනවා දැන් ඉන්නේ කොච්චර සියුම් තැනකද කියලා ඒ බව දන්නේ නැත්නම් මේ ලැබිච්ච සුඛය පිළිබඳව සංසන්දනාත්මකව දැන් නැත්තම් සම්පජාඤ්ඤයේ අඩුපාඩුකමක් වෙනවා. පිරිසුදු අවබෝධයේ අඩුපාඩුකමක් වෙනවා. එතකොට Tamanට මේ ලැබිච්ච සුඛය කයෙන් බුද්ධ විඳ ගන්න බැරි වෙනවා. බුදුජානනාංශය සඳහන් කරනවා. දැන් මේ මම ඇවිල්ලා තියෙන මෙන්න මෙච්චර අසුචි ප්‍රමාණයක් ගෙවම් කරලා, කෙලස් ප්‍රමාණයක් ගෙවම් කරලා, ආමිෂ ප්‍රමාණයක් ගෙවම් කරලා ශික්ෂාවෙන්ම ඇවිල්ලා තියෙන්නේ. මගේ මම දනිපනි බාගෙන ඇවිල්ලා තියෙන කියලා යම් වෙලාවක යාට ඒ සුඛයට අවදි වෙනකොටම මුළු ඇඟම කිලිපලනවා. මුළු ඇඟම කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා ඒ උත්කෘෂ්ඨ ඥානයක් පවා සෛලයක් සෛලයක් පාස දයනවා කියන එක චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේකෙත් තියෙන ත සුකංච කායෝ පටිසංවේදී. ඒකට යාගේ මේ හත්ති කොන වතුර පිට ලිඳක උතුරුන ලිඳක ඉංගිච්ච නැතනක් නෑ වාගේ. මුළු ඇඟේ හැම අංශුවක්ම ශෛලයක්ම මහිලයක්ම රෝම කූපයක්මයි. තමයි තේරෙන්න පටන් ගන්නවා සුවසේගත කරනවා කියන. ඒක සාමාන්‍යයෙන් සර්වචාන්සේ නිදර්ශන දෙන්නේ මේ අතහැරපු ධානය සුඛයට තුන්වෙනි එකට සඳහන් කරලා තියෙන්නේ තාම වතුරෙන් උඩට ආපු නැති මානෙල් මල් පොට්ටුවක් වතුරයට හොඳ පිපිච්ච නැති තාම නිල් පාටෙන් යුක්තව වතුරේ තෙතමනේ කොච්චර සුවසේ ගත කරනවද පොළවෙන් වතුර මට්ටමින් ඉඳි ඉස්සලා අන්නේ වගේ මුළු ඇඟේ සුඛයෙන් නොතෙමිච්ච නැති තැනක් ඒක ඒකට හේතුව මොකද යා ඒ තරමටම දන්නවා කාම සුඛයේ තියෙන ආදීනව පක්ෂේ. කාමේ හරි සුවයි. මේ ලෝකයේ වෙන සුඛයක් දන්නේ නැති මනුස්සයර තියෙන්නේ රූප බලන ආශාව විතරමයි. වෙන මොනක්වත් නැත්තේ නෑ. ඒ වගේම ශබ්දහන ආශාව විතරමයි. වෙන සැක දහන්නේ නෑ. ඒ වගේම ගන්ධ රස පහස පහස කියලා කියන්නේ ස්ත්‍රියට පුරුෂයෙක් අත ගන්න තියෙන ආසාව, පුරුෂයෙකුට ස්ත්‍රියව අත ගන්න තියෙන ආසාව නැත්නම් ස්ත්‍රියට පුරුෂයෙක් බලන්න තියෙන ආසාව, පුරුෂයෙක් රස අද්දාහන්න තියෙන ආසාව, සුවඳින් බින්ද තියෙන ආසාවට වැඩි දෙයක් ඇත්තේ නමුත් මෙතෙන්දි ගියාට පස්සේ එන එක මොන්න තරම් බුදුන් සදා කරන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතු කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය කෘත්‍යයක් කියලා. වෛතුන සේවනය එහෙම නැත්නම් ඒ සංසර්ගය ආලිංගනය පෙළලා තින්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය වැඩක් කියලා. මෙතෙන්ට ගියාට පස්සේ පේනවා වෙනකොට දෙයන්නේක් සම්බන්ධ නැහැ නෑ වගේ. දිය මිනෙලුම් පොට්ටුවක් මානෙල් වල පොට්ටුවක් වතුර ඇතුළේ තිබුණා වගේ ආයකට නාන දෙයක් නැහනේ. ඒ වගේම කෙනෙක්ගේ සහායකයක් හෝ කාම මිත්‍යාචාරයක් අවශ්‍ය නැහැ. ආනේ සුඛය ලැබපු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. කවුරුවක්වත් දන්නේ නැහැ. ඒක ඊට ඉස්සලා තියෙන ඒ සමාජිත පීච සුඛයෙන් වෙන් කරගන්න හැටි මේ මේ සුඛය සුඛයම මුල් කරගෙන තියනවා කියන මෙන්න මේ දෙක දන්නේ නැතිකම නිසා අපි මේ සීරම එකට අනාගෙන අරකයි මේකයි කලවම් කරගෙන මූත්‍රායි ගොමයි කිරි. ඒකට කලවම් කරාට පස්සේ ඔක්කොම මූත්‍ර මට්ටමට වැටෙනවා. කිරි ගොමයි කලවම් කරුවොත් ගොම මට්ටමට වැටෙනවා. කිරි ටික වෙන් කරගෙන හිටියොත් අපි කියනවා පිරිසිදු එලකිරි කියලා. ඒ වගේ මෙන්න මේ தত্ত্বය වෙන්කොට හඳුනා ගණ්ඩයි අපි බනහන්නේ. වෙන්කොට හඳුනා ගණ්ඩයි අපි චින්තාමය ඥාන පාවිච්චි කරන්නේ. දැන් භාවනා කරනකොට මම කුට්ටි පිටින් හම්බ වෙන්නේ නැහැ. චිත්තක්ෂණ වශයෙන් හම්බ වෙන්නේ. හම්බෙනොට ඒ චිත්තක්ෂණය අනිත් එක වෙන් කළ දැනගන්න කෙනාට කුශාග්‍ර බුද්ධිමතෙක් කියලා කියනවා. එහෙම නැත්නම් උග්ගටිතඤ්ඤු කියන වහා ධර්මය අවබෝධ කෙනෙක් කෙනෙක් කියනවා. එහෙම නැත්නම් වතුරක් වැටෙනකොට කලයේ උඩ පැත්තට හරවපු කෙනෙක් කියලා කියනවා. උග දෙනකොට තියෙන වතුර වැටෙනවා. ඔහු කලයේ මුලින් නම්ලා තියෙන්නේ ඒ නිසා කඳුලක්වත් ඇතුළට යන්නේ. එතකොට යාට ඒ ඒ දාන්න කෙනාට ඒ මේ මට්ටමට භාවනා වෙවිලා යම් වෙලාවකට ඒ කුජ දාන කලබල ප්‍රීති සුඛයක් නෙවෙයි තම සාන්ත සුඛයකටපත් වුණාට පස්සේ ඒ සුඛය අඳුනගෙන ඒක මේ ආධ්‍යාත්මික ගමනේ ධෛර්යයක් වෙනස පාවිච්චි කිරීමට හැතපොන් කණුවක් විතර අඳුරා ගන්න ඕන නිසා සර්වචාන්සේ ඉතින්දි මතක් කරනවා යන්තම් අරියා ආචෙක්ඛන්ති උපකකෝ සති සතිමා සුඛ විහාරේති ආරේ ලෝකේ ආරි වේවාහරේ මේක හඳුන්වනවා ආචික්කති කියලා කියන්නේ ප්‍රකාශ කරනවා කියන එකයි උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති ඒ කියන උපේක්ෂාව හඳුනනවා ඊ타මත්ම සතිමත් ඉස්සරහ තිබුණකට මේක මොකක්ද කියලා විහරණය සුඛ විහරණයක් එච අපි සුඛ විහරණය සඳහා සුඛ උපභෝගී ඇඳපුටු කොට මෙට්ට හදනවා මිසක්කා කවදාකවත් ආර්ය ආසන අපි අඳුරන්නේ ආර්ය ආසනය කියලා කියන්නේ මුන්නවක්වත් නැහැ බිම පොළවේ වාඩි වෙනවා පිදුට්ටියක් දාලා වාඩි වෙනවා පත්ක දෙල්ල වාඩි වෙනවා වාඩි වෙලා ඊගාවට ආර්ය ආසනය තමයි සමන්ගේ හතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වට ඇල හොඳට පట్టලව හොඳට සම්මිතිකව වාඩි වෙනවා වාඩි වෙලා මේ මතුවේ නැහැ මම දැන් මෙතන කියන එක හෝ එතන ඒ තුලින් සමහර කෙනෙකුට මතුවෙන ආනාපානය හෝ අරගෙන ඒක දිහා හොඳට බලනකොට ඒ ආනාපානය ඒ කියන්නේ ආයෝපඨබ්බ ධාතුව ක්‍රමයෙන් අයින් වීම හරහා ඊටත් වඩා විවේක ස්ථානට ගිහිල්ලා තමයි ඔය විතක්ක ਵਿਚාර බීසුකීකකතා සහිත ප්‍රථම ධානය කියලා සමත සම්ප්‍රදායට විස්තර කරන එක හෝ නැත්නම් තමයි තේරෙන්න පටන් ගන්නවා විවේක ස්ථානට ගියා. ඊට පස්සේ ක්‍රමයෙන් මේ විතක්ක ਵਿਚාරත් අයින් කරලා ප්‍රීතිත් අයින් කරලා මේ සුඛයටපත් වෙනවා කියන එක කිරි ටිකකට සීතල වුණාට පස්සේ මුන්දමඩ පස්සේ ඒක දීකිරි බවටපත් වෙනවා වගේ. එන මොනවත් කරන්න ඕනේ නැහැ. මොනවාරි කෙරුවොත් වෙන්නේ මොකද්ද? ඒ කිරි කැට කැදලි බැදෙන එක. ඒක යහයට කිරි ටික හයි වෙන්න නම් කිරි රස්නියෙන් තේටි මුහුන් දාන්න එපා. ඒ කවුරු කිරි බිස්නස් කරන ඕන කෙනෙක් දානවා. කිරි වලට මුහුන් දාන්න ඕනේ නෙවුනට පස්සේ. ඒ වගේ තමයි හොඳට පටලට වාඩි වෙලා ඒ විවේකය සහල් බව ආවට පස්සේ තමයි ආනපන දාන්නේ. ගිගම ආනපන දානවා කියලා කියන්නේ රසණී කිරි වලට මුහුන් දාන්න හදනවා වගේ ඒක එකදාකත් ඒ කිරි මෙදෙන්නේ නැහැ. ඉසල සීතල වෙන්න දෙන්නවා. කිරි ටික සීතල වුණාට පස්සේ මුහුන් දානවා කියලා කියන්නේ එතකොට මතු වෙනවනම් ආනපන මතු වෙයි. එහෙම නැත්නම් වෙන මොකක් හරි හොල්මනක් මතුවේ තමයි මැරෙලා නැති බව පෙන්වන්නේ. ඒක දිගේ කටයුතු කරනකොට ඒ මොහු කරන්න ඕන කෘත්‍ය කරලා කිරි ටික මිදෙන්න පටන් ගන්නවා. ආහනේ වගේ මිදුණට පස්සේ මුට්ටි අනිත් පැත්ත හරවන්න වැටෙන්නේ නැහැ. කිරි මිදෙන්න ඉස්සලා මුට්ටි අනිත් පැත්ත හරවුවොත් කිරි හැලෙනවා. කිටි කිරි මිදුණට පස්සේ මුට්ටි අනිත් පැත්ත හැරෙවට හඳ පෑවෝ වගේ හොඳට තැටියකට හිටිනවා. වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. එක සංඥාවෙන් අනෙක් සංඥාවට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගමන් කරන වැඩේදී කලබල වෙන මිනිහට කුලප් වෙන මිනිහට අල්ලපදා ගන්න හදන මනසට මොකුත් කරන්න බෑ. ඒ ධර්මතාවයන් වලට වෙන්න දෙන්න දවස් කීයක් භාවනා කරන්න වෙයිද? ඒක දැන කොච්චරක් අපි සිද්ධි කරන්න වෙයිද? ඒ නිදිවල හුරු කර ගන්නවා. කරලා කරලා කරලා කරලා තමයි ඒ පෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති කියන විදිහට ඊටාම උපේක්ෂාවෙන් උපේක්ෂා කියලා කියන්නේ අල්ල බදා ගන්න පැනලා දඟලන්නේ මුහුන් දාලා කිරි ටික තැම්පත් වෙන්න. හැබැයි හොඳට දන්නවා දැන් කිරි දියරේ තාටිකින් කමෙන් කැටි ගහනවා අන්තිමට ඒක ඔක්කොම ගල් වෙනවා. ඒ වගේ කිරි හදන මනුස්සයා දන්නව මෙන්න මෙච්චරක් වෙලා ගියාට පස්සේ තමයි මුට්ටිය බලන්න වටින්නේ හොල්ලන්න වටින්නේ එතකන් එහෙමම තියෙනවා. ආන් ඒ ටික ඉස්සල්ලාම් වතාවේ මේ භාවනාදී හරිනකොට වෙන්නේ. ඒ වෙලාවේදී හැම වෙලාවෙම මේ අර අලයක් තැම්බෙන්න ඉතල වැහුම් අර අර කෝරකින් නැන බලනවා වගේ ඒක තැම්බිලාද කියලා බලනවා වගේ ආධුනික හරි කුතුහල ජනකයි. ආධුනික හරීම කෝඩුකාරයි. ඒකට දොස් කියන්න බෑ මොකද අපි හදලා තියෙන්නේ මේ අධ්‍යාපනයේදී හැමදේම ඇන ඇන බලන්න. කිසියම් දෙයක් වෙන්ඩරලා බලහින්න ගතියක් අද අම්ල දාත්ලා ගාවත් නැහැ, ගුරුරු ගාවත් නැහැ, දොස්තරලා ගාවත් නැහැ, දේශපාලනතු ගාවත් නැහැ. කොයි වෙලාවෙ කොඩහන ගතිය තමයි තියෙන්නේ. ඒ කෙනහිල්ල නිසා වෙන්නේ මොකද අර නිසිනින්දේ වැඩක් වෙන්න වෙන්නේ. ඒකයි බුදුහාම කියන්නේ කැලේකට ඵලයල්ලා. අම්මල දාත්තලත් නැහැ, ගුරුරුත් නැහැ, දොස්තරලත් නැහැ, දේශපාලනඥයොත් නැහැ. කවුරක්වත් එන්නේ ඇඟිලි ගන්න ඔබට ඕන විදිහට වැඩේ කරගන්න. ඒක ලියවලා දෙවන්නේක් එක්ක කතා කරන්න යන්න එපා. කතා කරපු ගමන් අනිත් එක්කන කියනවා ඕක කොහොම නෙමෙයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ මට මෙහෙමයි හරි ගියේ කියලා. ඉතින් අර කිරි හැට්ටිය හොල්ලලා පෙන්නනවා. ඉතින් කීයක් කිරි හැට්ටිය විශ් කරන්න වෙයිද? හරියට කිරි හැට්ටියක් මිදෙනකන් හයියට මිදෙනකන් තියාගෙන ඉන්න. ඒ වගේ යන්තම් අරියා ආචික්ඛන්ති යම් මේ ආර්යයන් වහන්සේලා ආර්ය භාෂාවෙන් කතා කරන විදිහට උපේක්ඛකෝ උපේක්ෂාණියුත්ව සතිමා ඉරියව් වැටෙන්නේත් නැහැ, ආනාපාන වැටෙන්නේත් නැහැ. අනික් විතක්ක ਵਿਚාරත් නැහැ. හොඳට සීයෙන් දන්නවා මොනව නැතුණත් Taman දැන් මැරිලා නැහැ. මොනව නැතුණත් Tamanට නිින්ද ගිහිල්ලා නැහැ. මොනව නැතුණත් Tamanට සීමුර්ජා වෙලා නැහැ. සීය තියෙනවා. ආන්න මේ සතිය ආවට පස්සේ එයා මේක නෙවෙයි අවසාන සතිය. නමුත් අර හොල්මන් සතියකට වැඩිය ඒ බව දන්න ඒ සතියට තියෙන කෙනාට සතිමා. සතිමන්ත පුද්ගලයයි කියලා සතිවන්ත කියලා වචනත් අපි සිංහලෙන් ගන්නවා සතිමා සුඛ විහාරේදී ආ සුඛයට එnderලා සිරිදෙව්තුට ගිට එnderලා දොරැල්ලා තියෙනවා මිසක් එළියට කියලා බදා ගන්න යන්නේ නැහැ. ඒ සිරිදෙව්තු ඇගේ ඇලි ගලි වාසයට කැමති නැහැ. එයා කැමති තැනට එයි. ඒ විදිහට අර සුඛ වේරණට දුන්නට පස්සේ ඒකට සරුවත් chance කියනවා තත්‍ය ඥාන උපසම්පජ්ජ විහෙරති. ඕක ගියෝ පු탁ජනියෝ මනුස්ස ලෝකේ කට්ටියකට තුන්වෙනි ධ්‍යානට එළඹ වාසය කරනවා කියලා කියනවා ආර්යයන් වහන්සේලා කියන්නේ උපේක්ඛකෝ සතිමා සුඛ විහර සුඛ විහාරයේදී උපේක්ෂාව සහිත සුඛ විහරණයක් සතිය යුක්තව ගත කරනවා කියන එක ආර්යයන් වහන්සේලා කියනවා සාමාන්‍ය බබාලගේ භාෂාවෙන් නැත්නම් මේ පුත්තක්ඥයන් නැත්නම් නැත්නම් මේ සම්මුතිය කියනවා තත්‍ය ඥානං උපසම්පජ්ජති විහෙරති. ඉතින් මේ සමාධි භාවනාවේ නැත්නම් සමාධි ක්‍රමයට සමත ක්‍රමයට ඒ විදිහට ධ්‍යාන එක එකට වඩන හැටි වශී කරගෙන දිග වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් මේක කියවනකොට හෝ අහගෙන ඉන්නකොට තේරෙනවා විපස්සනා කරන කෙනාට ওই විදිහට ඒ නම්බුනාවක් පැලඳුවේ නැති වුණාට මේ தත්ත්වයට ඕනේ තරම් අත්දකින්න පුළුවන්. මේ தත්ත්වේ මේ මේ උපේක්ෂකෝ සතිමා සුඛ විහාරීති කියලා හරියන් වහන්සලා කියන එකේ එහෙම සමත විපස්සනා කියලා ભેදයක් නැහැ. තත්‍ය ඥාන උපසම්පච්ච විහෙරති කියන එක සමාධිමය වචනයක්. ඉතින් මේ දෙකේ අත්දැකීම එකයි එක එකන අපි එක එක විදියට ඒක වශී කර ගැනීම සහ හඳුනා ගැනීම කරන නමුත් අවශ්‍ය වෙන්නේ අක්තරං කාමදාහයේ පිරිච්ච සංසාරේ පුරාවට මෙරි මෙරි ඉපදිච්ච මනුස්සයාට මෙලවදීම ඒ බ්‍රහ්ම සුඛය ඒ ඒ දේවමය සුඛය දිව්‍යමය සුඛය අත්දක ගන්න පුළුවන්. ඒ අත්දැකීම අත්‍යවශ්‍යයි මනුස්සයාට මේ කාමයෙන් විතරක් නෙවෙයි හිතසුව සැලසෙන්න කියලා පෙන්වනවා. ඒව නැත්නම් මනුස්සයා කාම දාසෙක්. ලද්දාපටන් සිට මරණකම්ම කාමවස්තු හම්බ කරමින් කොච්චර කෙනා භාවනා කරන්න වෙලාවක් නැහැ කියන තරමටම කාමයට දාසයි. භාවනා කරන්න වෙලාවක් නැහැ කියන තරම කඹරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මැටි පාගෙන මීහරක් වගේ බර අදිනවා තමන්ගේ හිත සෝපින්ස කිව්වොත් වෙලාවක් නැහැනේ. අපේ යුතුයකම් පැහැරෙනවානේ. ඒ නිසා යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා මේ වගේ දේවල් අපි යහත්මේ නැතුව දිව්‍ය ලෝකෙට හේතු කළා තියෙනවා. මේවා මෙහෙදි කරන්න බෑ කියලා. නමුත් බුදුජානක මේ විස්තර කරන්නේ පොට්ටපාදට. පොට්ටපාද කියන්නේ බෞද්ධෙක් නෙවෙයි. අබෞද්ධයෙකුට විස්තර කරනවා මේ තරමට යන්න පුළුවන්. ඉතින් මෙතෙන් හරියට අර එකලුණු කිඩික පොත්ත අතහැරලා ඊගා තියෙන යටින් තියෙන ඒ වගේම පොත්තක් හැබැයි ටඩිසියු. ආන්නේ වගේ මේ තිබිච්ච පීති සුඛ සුකුම සත්‍ය සංඥාව අයින් කළා සමාධිච පීච සුඛ සුඛම සත්‍යාව සංඥාව අයින් කරලා දැන් උපේක්ඛ උපේක්ඛා සුඛ සුඛම සත්‍ය සංඥාවට මාරුව මේ ලෝකේ තියෙන මොනම මීටරයකටවත් අහු වෙන එකක් නෙවෙයි. දෙවන්නේකට අහු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම මායාවක් තියෙනවා. කෙනෙක් හිතාන හිටියොත් මම දැන් ඉන්නේ විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංඥාවෙදලා මම දැන් උපේක්ඛකෝ සුඛ විහාර උපේක්ඛා සුඛ සුඛම සත්‍ය සංඥාට ගියා කියලා හිතින් හිතාගත්තොත් ඒක ඒ වගේ පේනවා. මේක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ. දැන් මං ඉන්නේ තුන්වෙනි ධ්‍යානය කියලා කෙනෙක් හිතාන ඉන්නවනම් මේ මෝඩකමට ඇහි මොකක්වත් නැහැ. යාට ඕන නම් කියති මේ වෙලාවේ මට හොඳට සුඛම බව තියෙනවා. හොඳට මේ විවේකයේ තේරුණා. හොඳට උපේක්ෂා තේරෙන කියලා එයා කියන්න පටන් අරගත්තොත් බීපු මිනිස්සෙකෝ එයාගේ කිසි වෙනසක් නැහැ. ඒක නිසා මේක සතුටචනාංශ විතර කරන මේක ශික්ෂාවෙන් හටගන්න එකක් ප්‍රාර්ථනාවකින් හෝ අදිෂ්ඨානකින් හෝ බ්‍රේන් වොෂ් කරලා ගන්න එකක් නෙවෙයි. මේක ශික්ෂාවකින් හටගන්න දෙයක්. ඒ නිසා කෙනෙකුට හැකියාව තියෙන්න ඕනේ තමන් අනවශ්‍ය අදිතාදී අවශ්‍යතාක් සේරුවට යන්නේ නැහැ. ඒ වගේම වෙලාවට කලියුත් නොකරන්නෙත් නැහැ. කලියුත් කරලා තක්සේරු කෙරුවත් ඒ බව වෙන් කරලා අඳුර ගන්න බැරි නම් එයාට ඒකේ බුද්ධියකුත් නැහැ. ඒ නිසා මෙවැනි සූක්ෂම මෙවැනි සියුම් අභ්‍යාසයක් ලෝකායත විෂන් එක ඇත්තෙම නැහැ. ලෝකායත විෂන් ඔක්කොම අපි මනින්නේ බාහිර දේවල්. විද්‍යාවෙන් අපි තන්නේ කර පිස්සු කරලා ඉවරයි. විද්‍යාවෙන් කියලා තිනවා තමන්ගේ මනසෙන් තමන්ගේ ඉන්ද්‍රියන්ගේ මනින්දවල විශ්වාස නැහැ නිසා මීටරේ ගහලා බැලුවොත් විතරයි ඇත්ත. ඒ විදිහට විද්‍යාව කිරිය අපි මිනිස්යාගේ තියෙන මේ ඍජු අත්දැකීම වඳ කරා. හැම එකම මීටරේ ගහලා බලන්නේ දැන් තේරුම් ගන්න තියෙනවා මීටරේ කොහොම කරවක මොඩයි කියලා. මීටරේ බැලුවට කියවන මනුස්සයතේ තමයි වැඩේ තියෙන්නේ කියලා. බුදුරජාණන්සේ මීටරේම ගණන් කියන්නේත් නෑ, Tamange එක විතරක් ගණන් කියන්නේත් නෑ, එකම දේ දහස්වර කරපන් කියලා. මේක ලක්ෂ වාරයක් කරපන් කර කර කර කර සැකෙන්න බලපන්. ඔබ හිත ඔබ මායා කරනවා. ඔබ ගන්න හැම උපකරණයක්ම ඔබ මායා කරනවා. එකෙන් කරන්නේ ඒක උපකරණ හදන ඒ ජාත්‍යන්තර කම්පැනි විතරයි දිනන්නේ. එකම මීටරයක්වත් හරිනේ. ඒකාන්තෙම වැරදි කියන එක කිව්වයි මොකද මීටර හදන්නේම 100ක් හරි කියලා නිසා මීටර එක සැරයක් කරදරුට මීටර પરම්පරාවම බොරු. ඒ තරම්ම අඩහර පාලා මේවා කරන්නේ. වෙනාතකනේ ස්වාමීන් වහන්සේ කිහිලා එක්ස්රේ එකක් ගත්තට පස්සේ අල්ලපන් දෙකනාගේ එක්ස්රේ එක ගෙන දුන්නා. විශාල බෙහෙත් පන්තියක් කළා ස්වාමීන් වහන්සේ වැටුණාට පස්සේ දැනගත්තා පොඩ වයර් මාර් වෙලා ටෙක්නීෂියන් ගිහින්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොමලා හරි. ඔත් වෙන්න ඕනේ කර්ම ක්‍රියාත්මක වෙලා. එතකොට ලෙඩයි දොස්තරයි අතර සම්බන්ධයක් නැහැ. මීටර හරහා කරන. ඉතින් දොස්තර අත ගාලා බලන්නේ ලෙඩාගේ අර කාටද ඕන එකට බේත් කියලා දීලා. ඔගේ හැම මීටරයකින්ම කරන්නේ Tamange තියෙන ඒ විචක්ෂණ බුද්ධිය අපි කියන අස්පනා අපිට අත්දැකීම බාඳු කරන එකයි කරන්නේ. අද අපේ දරුවන්ට මොනවද උගන්වන්නේ? උණ්ඩ අපි මොකද්ද මේ කියලා දෙන්න හදන්නේ. ඒක නිසා ඒ දරුවන්ට කියලා දෙන්න මේ ඉඳුරන් කියලා කියන 100ක් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කවදා නිවනට යන්න හදිච්ච එකක් නෙවෙයි. නමුත් බුදුහාමුදුර අපිට මේ සංඥාව අනුව මේ ඉඳුරන් ක්‍රියාත්මක කරන හැටි පෙන්නනවා. මේ එකම දේ නැවතත් වෙන්න අරපන් පළවෙනි එක වැරදි වෙන්න පුළුවන් කියලා හිතලා. දෙවෙනි එකත් වේ වැරදි වෙන්න පුළුවන් කියලා තුන්වෙනි සැරේත් කරපන්. හතර සැරේ පහයි හය හත මේකට කියනවා භාවේටි. පළවෙනි ශරීරයේ යම් කිසි කෙනෙකුට මේ වගේ අත්දැකීම ලැබිච්චාම හරි සීලීලාරයක් වෙනවා හරි සුන්දරත්වයක් තියෙනවා අම්බෝ අපේ අම්මලා තාත්තලාවත් ගත්තේ නැති විදිහ ලොකු තැනකට ගියයි කියලා. ඒකට කියනවා ආසේවනක් පත්‍ය කියලා ඉස්ලාමයේ ඇසුරු කරන වෙලාව. එතකොට ඒ අදි탁ශේරුවක්මයි කරන්නේ කතා කරන දෙයක් නෑ. ඒ නිසා භාවනා ඥාන පහළ වෙනකොට මුලින්ම ලාවට යාන්තම හරි යම් කිසි කෙනෙකුට සම්මස්සන ඥානෙ පහළ වුණොත් මේ දෙයක් ඇති වුණොත් නැති වෙනවා කියන මේ පුංචි ඥානෙ බහනොත් රහත්තුනයි කියලා හිතා ගන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒකේ පොත ලියනකොට මහජේසාරද සඳහන් කරලා තියෙනවා මගේ පොතේ වැඩියෙන්ම මම විස්තර ඉදිරිපත් කරන්න මේ පළවෙනි වතාවට යෝගාවචරයට කලාප වශයෙන්, ඍචි වශයෙන්, ගොඩ වශයෙන් මේ ඇති වෙන දේ නැති වෙන බව පේනකොට එයා තාම කඩලා බිඳලා විස්තර කරලා පතුරු ගහලා බලලා නැහැ. ඒ වෙනකොටම හිතනවා මම දැන් කෙලිම rahat වෙලයි කියලා. ඒ තරමටම අර තමන්ගේ ඉඳුරන් තමන් එක්ක මේ පැත්තට තල්ලු කරලා ඔබ කාලකන්‍යා ඔබ පෞකාරයා ඔබ පාපතරයයි කියලා බිම්මට දාලා පාගන. නැත්නම් අර පැත්තට ගිහිල්ලා ඔබ නිවන් දැකලා තියෙන උදුන් නැතුව ඔබේම ස්වයංභූ ඥානෙ නිවන් දැක්කයි කියලා පෙන්වන්නත් ඉඩ තියෙනවා. ඒ මනුස්සයා කැමති නෑ ඒක නැවත නැවත කරලා බලන්න. මොකද දන්නව නැවත නැවත කරනකොට අර තමන්ම කරපු අදි탁ෂේරුව උලම් බහිනවයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපේ ලොකු සංසෙත් ඉන්නකොට කිව්වේ තමන් පිළිබඳව ඕනකට වැඩි අතිචක්ෂරු කරන්න එපා. ඒ දේ නැවත කරන්න අපිට පුළුවන්. ලක්ෂ වාරයක් කරන්න කරනකොට කරනකොට ඒ ඊයේ වගේම තමයි ඉක්මනට සිද්ධ වුණාට ඒ සමාජිත පීචිසුකේ අයින් කරලා උපේක්ඛකෝ සුඛ සතිම සුඛ විහාරීති කියන විදිහට එහෙම නැත්නම් උපේක්ඛා සුඛ සුඛම සත්‍ය සංඥාට මාරුවීම ඉතාම සියුම්. අන්නේදී අල්ලා ගන්න සුළු භාවනා කරන කෙනාට ප්‍රඥාව තීක්ෂණ වෙනවා. දියුණු තුණු භාවයටපත් වෙනවා. එයා ඒ නිසා ඒ වෙලාවේ බුද්ධිය නෙමෙයි බලන්නේ. ඇතිවිචි සුඛේ බුද්ධි විඳින නෙමෙයි හදන්නේ. මේ ප්‍රීතියේ ඉඳලා සුඛයට මාරු වීම මේ මොහොන් ටිකක් දැම්මම පස්සේ කිරි ටික දිය කිරි බාටපත් වෙන්න ආසේ. දී කිරි බාටපත් වෙන්න ආසේ. කිරි කියන්නේ වෙනම එකක් දී කිරි කියන්නේ වෙනම එකක්. අන්නේ දෙක අතර වෙනස වගේ කෙනෙකුට Tamange හිතේ එයාගේ අරමුණේ තමගේ සතියේ නැත්නම් අප්‍රමාද භාවයේ මේ පුංචි මිදෙන gati තේරුම් ගන්න කොච්චර අපි තමන් එක යාළු වෙන්න වේද කොච්චර ගෞරවයකින් මේවා දිහා බලන් වේද ඒ තරම් දුරට අපිට බාහිර ලෝකේ අමතක කරන්නේ අපිට යම්තා අතීතය ගැන අනාගතය ගැන හිතන තාක් මේ එකටවත් බහිඳ සුසුකමක් නැහැ මෙතන ඉඳකට වෙන තැනක් ගැන හිතන කෙනෙකුට කතාවක්වත් මේ නිසුකම තත්ත්වයකට හිත බහින්නේ නැහැ මෙතන ඉඳලා තව කෙනෙක් ගැන හිතන කෙනාටත් බෑ ඒ නිසා මේක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන පූර්ණ ආරක්ෂාව ඇතුලේ. ඒත් ඒක ඊටාම සුකුම තත්ත්වයක් තමයි උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා. ඒකට හොඳට තේරෙනවා චංචල කම්පන යටි ලැබෙන සුඛය ඒ කියන්නේ කාන්නිවල් එක තියෙන සුඛය තරොක් මියුසික් වල තියෙන සුඛය ත්‍රිසංගතයි. ඒක කිසිම දියුණු සભ્યත්ගත මනස ස්වરૂපයක් නැහැ. ඒ කියන්නේ හුගා සුකුම උපේක්ෂාගත සුකුම සත්‍ය සංඥාව අර වගේ රොක් මියුසික් බලන මනුස්සයෙක් වෙන්නේ නෝන්ජලෙක් වගේ. මේකට රස හඳුරන්නේ ඔය පැත්ත කරලා බකන්නිලාගෙන ඔය බලන් ඉන්නවා. නැද්ද කිමී ලැබිච්ච මනුස්සාත්ම භාවය රස විඳින්න දන්නේ නැහැ කියලා නින්දත් කරනවා. නමුත් දෙක දන්න කෙනා විතරයි දෙක සංඥා වශයෙන් අඳුර ගන්න පුළුවන් කෙනා තමයි තේින්නේ අර නර්තන කෙනෙකුට පුළුවන් නම් ධ්‍යාන මොකොත් නිකන් ඉඳගෙන ඉන්න කියන්න බෑ පැය භාගයක් පුළුවන් ද කියලා බලන්න. ඒගොල්ලෝ අහන්න කා විවේචනය කරා. මේ ඉඳගෙන ඉන්න කෙනාට අරකට වැඩි නටන්න පුළුවන් ඇති. එයාට ඕන දෙක දෙකම කරතයි. නමුත් එයා දන්නවා මේ වාඩි වෙලා ඉන්න එකෙන් තමයි හිතට කයට අනුකම්පාව. හිතට කයට සුභ සිද්ධියක් සැලසෙයි. එيشා මේ දෙකම <clears throat> දන්න කෙනාට ලෝකපාලන ශක්තිය තියෙනවා. සමාජයක් පාලනය කිරීමේ ශක්තිය තියෙනවා. බාහිර වස්තු පිළිබඳව විනිශ්චයකට අයිතිවාදී නම් තේ මනස කාදාගතව බාර ගන්න කැමති නැහැ. එයා කාදාකත් යන්නේ ඡන්දෙ ඉල්ලන්නේ. එයා කාදාත් යන්නේ සුඛෝභෝගී වස්තු පරිපාලනය කරන පිරිස් පරිපාලනය කළ යදාන්නා ඒ සීරම පරණ කර්ම වලට කැඹිරිලි දඬුවම් මම මෙහෙම දල් වැඩි කළා නැහැ ඒ නිසා මට උපේක්ෂාවෙන් සහ සුඛයෙන් යුක්ත වෙච්චි මේ සුකුම සංඥාව හොඳයි ප්‍රීතිය මිශ්‍ර වෙලා නැති තාක්කයි අනිත් විදිහට මේ දෙක තීරුම් ගන්නවා කියන එක මම දන්නවා ගොඩනෙක් විනිශ්චය කරා මේක ගැඹුරුයි කියලා. මොකද මතක තියාගන්න නැති දෙයක් ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මිනිසෙකුට පමණක්ම තියෙන තිරිසනෙකුට නැති යක්ෂයෙකුට ප්‍රීතියෙකුට නැති සුවිශේෂී ධර්මයක් මේකත් පාලනය කරන්නේ නැතුව මේකත් දැනගන්නේ නැතුව මේකත් අභ්‍යාස කරන්නේ නැතුව මේක භාවිත කරන්නේ නැතුව මෙල්ල ගියොත් මේ ලැබිච්ච මනුෂ්‍ය ආත්මයට මොකද වෙන්නේ? එතකොට අපි යන්තම්වත් ආශේවන ප්‍රත්‍යක් කරලා නැත්තම් මේක කසු කරලා නැත්නම් අපිට කවදාකවත් භාවේති කියන එක කරන්න බෑ. ආශේවනය කරපේ කරාට විතරයි භාවිත කරන්න පුළුවන්. එක සැරයක් කරේ මේක අත්දකව කෙනාට ඒක නැවත නැවත ඇතිවීම සඳහා කොහොමද අනුග්‍රහ කරන්න ඕන? කොහොමද සප්පාය කරුණු සලසලා දෙන්න ඕන? කොහොමද නිජපත භාවනා කරන්න ඕන කියන එක ලාවට තේරෙනවා. හැබැයි යා ඒ වුණත් ශික්ෂාගරුක නැත්තම් කියන දේ අහන්න නැත්තම් එයා වුණත් අර හිතුවක්කාරකමට ඒකට යන්න හදයි. ඒකේ ආශය වෙන කෙරුවට පස්සේ ඊටාම ධර්ම ගෞරවයෙන් යුක්තව ශික්ෂාවකින් යුක්තව ඊදී නැවත නැවත කරනවා නම් ඒ කෙනාට මේ උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඤී කියන එක ලැබෙනවා. සුකුම සත්‍ය සංඥාව එකක්. උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥාව එකක්. නමුත් උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඤී කියලා කියන්නේ ඒ බව දන්නවා. මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා ඉස්සර පස්සට දෙක ගලපලා දාන්න කෙනාට විතරක් හරියට මණිකක් ගිහිල්ලා දුන්නා මේ අංශ දාන්නා මේ මණික වටිනාකම ගන්න මේ ඊළඟ ආරමිය දන්නේ. එචයි මචං අඩු අව탁සීරව කතා කරනවා. අත්තරන් කියලා දුන්නා මේ කැරට් කීයක් තියෙන කියලා උරගාලා බලන මිනිහා දාන්නේ. ඉතින් ඒක නිසා අපි කවදාකවත් යන්නේ නැහැ මේ වගේ ගනුදෙනුවකට දැනුමුත් එක්ක නතුව. ගියොත් අහුවෙනවා. ඒ වගේම තමයි මේකෙදි මේ සංඥාවට යන්න පුළුවන් එකක් මෙන්න මේ සංඥාවේ ඉන්න බව තමන්ම දන්න එක තව එකක්. ඒකට කියනවා සංඤී කියලා. අන්නේ සංඤී බව බුදුහාමුදුරුවෝ කොන්නම ක්‍රමයකටත් වගකීම් බාර ගන්නවා. ඒකිනම් උඹලා උඹලා මේක කරලා දහස්වර වරද්දාගෙන බණ ලක්ෂ්වාරය අහලා මෙන්න මේ බවට එනකොට දැන් මම ඉන්නේ මේකේ නෙවෙයි මෙන්න මේකේ කියලා දැනගන්න. මේකේ උපමාව කියලා දෙන්නේ මෙහෙමයි. ආස්වාසයේ ඉන්නකොට යා දැනගන්න ප්‍රස්වාසයේ නෙවෙයි කියලා. ප්‍රස්වාසයේ ඉන්නකොට දැනගන්න මම ඉන්නේ ආස්වාසයේ නෙවෙයි කියලා. ඒක ආස්වාසයේ ඉන්නකොට ප්‍රස්වාසයේ නෙවෙයි බව දැනගැනීම ආස්වාසයේ තෙත් දෙයක්. ආස්වාසයේ අවබෝධය පිළිබඳව පන්නරයක්. ගැලුනයිස් කිරිලා. මම තිනුර දැනගන්න ඕනේ මම මේ රූප බලනවා සද්ධාන නෙවෙයි දකුණත් නෙවෙයි වම ඉන්නේ කියලා. ඒ වමෙන් දකුණට බොහොම ශීඝ්‍රයෙන් මාරු වෙනවා. ඒකෝට දැනගන්න ඕනේ මේ වමේ ඉඳලා දකුණට ගියා. දැන් වම ගැන කතා කරන්න එපා. රූප සද්ද ගැන කතා කරන්න එපා. නැත්නම් මේ වම දකුණ කරද්දී මම දැන් ඉන්නේ රූප බලමින් කියලා දන්නකම. මම මේ වම දකුණ බලන්නයි කියලා. ඒ පහක් වුණා. බැසි නමුත් මම දැන් කරන සද්ධාන එකයි කියලා. මේ දන්නකම දන්න මිනිහට විතරක් ප්‍රතිකර්ම කරතයි. ඒකවත් දන්නේ නැත්නම් ඒකට කාටවත් උදව් කරන්න බෑ. ඒ නිසා ඒකට අස්පනා අපිට අත්දැකීම අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි. ඒ අත්දැකීම අස්පනා අපිට අත්දැකීම වර්ණගන්වීමකින් තොරව ඇති හැටියෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය අවශ්‍යයි. ඒක හරියට උසාවියට ගිහිල්ලා බොරු නැතුව බොරු කියන්නේ නැහැ කියලා සාතික වෙලා දන්න හරිය ඇද්දුරු ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් දෙනවනම් උසාවිය වෙනසට කරු කරන බොරු ඇසෙක් විදියට. එහෙම නැත්නම් එහෙම නිසා විත්ති පක්ෂයට හෝ චෝදිත පක්ෂයට පක්ෂග්‍රාහීජයට කටුතර දුන්නොත් උසාවිත් නිග්‍රහ කරයි කියලා වැරද්ද නොකරවුවත් නඩුවේ යා වැරද්දක් කරන්නේ මේ බොරු කියපු නිසා වෙනම ඉරියට දාන අපිට වෙලා දෙන්නේ අපිට ඇත්ත කතා කරන්න දන්නේ කියලා යුතු ඇත්ත මේකයි කියලා දන්නේ නැහැ අපි දන්නේ ඊයේ වෙච්ච දේවල් කටුල් කර කර කියන්න දානවා හෙට වෙන්න දේවල් තියෙන දේවල් ගැන පත්තර බලන්න දානවා අනුන්ගේ කුණු කන්දල් ගැන හොඳට දානවා මේ මොහොත අර වෙන මොහොතක් ගන්න හොඳට දන්නවා. මේ මොහොතට මම දැන් මෙතෙන් යනකොට ඔක්කොම ගොළුයි. එකෙකුටක් කතා කරගන්න බැහැ. ඒ නිසා මේ සුකුම සත්‍ය සංඥාට ආවට පස්සේ ඒක දැනගන්නවා කියන එක මේ මම දැන් මෙතන කියන එකටත් වැඩිය සුයි. ඒ නිසා ඒ පන්දිසාංශිකෙන් යහුවට පස්සේ කොහොමද ඔබ වහන්සේ මේ යෝගාවචර ගැන තීන්දුව ගන්න කියලා මම එයත් එක්ක කාලයක් ඇසුරු කරලා තියෙන්න ඕනේ. මෙන්න මෙයා මේ වගේ තැනක ඉන්නේ මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන් කියලා මම මට විතරක් අදහසක් ගන්නම යෝගාවචරයට කියන්නේ කියන්න බෑ ඒ නිසා යාගේ පසුබිම අත්දැකීමත් එක්ක ගලපලා තමයි ගුරුවරයෙක් යන්තම් ගෙස් කරන්නේ යෝගාවචරයෙක් හිටනවා එක දවසක භාවනා කරලා ආලෝකයක් දැවුවා දැන් මම කොතනද ඉන්නේ මම දැන් මොකද කරන්න ඕන කියලා අර පුංචි අත්දැකීමකට ආශය වෙනපත් ලැබිච්ච ගමන් කලබල වෙනවා ඉතින් ඒක පොඩි දරුවෙක් දතක් අහුවාම දේවල් හපන්න තියෙන ආසාව වගේ හුරුතලයක්. වැරද්දක් නෙමෙයි. එයාට නැවත නැවත මතක් කරලා දෙන්න ඕකම නැවත නැවත ඇතිවීමේදී, වැඩිවීමේදී, බහුලීගත කිරීමේදී Tamanට මොකද දෙන්නේ නැවත නැවත කරන්න. හැබැයි ඒක හිත රිදවන්නේ නැතුව ওই ලැබිච්ච පුංචි ජයග්‍රහණය ඉදිරියට අඛණ්ඩ වැඩ කර යාමට පන්නරයක් තියෙන විදිහට කටයුතු කරනවනම් අපි මේකට කියනවා කල්යාණ මිත්‍යාශ්‍රය කියලා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති වුණොත් අපේ හිත යන්නෙම වල්මත් පැත්තට. වැරදි විනිශ්චය වලටමයි. ඒක නිසා මේ භාවනා කරන ගමන් ඒක හරියට ප්‍රකාශ කරලා ඒක සුද්ධ පවිත්‍ර කරගත්තොත් ඊගාසේ භාවනා පටන් ගන්නෙ මන්නේ උත්කෘෂ්ඨ තැන. සුද්ධ කෙරුවේ නැත්නම් ආයෙ මිල ජල මුලින්දලා කරන කරන යන්න. ඒ නිසා මේක කරගෙන කරගෙන යම් කිසි තැනකදී ඒ කෙනාට සංජීව භාවයට එන්න මෙන්න මෙතන ඉඳලා මෙතෙන් ආවේ. මං ඊයේ මේක ඉස්සලා නතර කරා එක්ක කලබලයක් නිසා හෝ වෙලා ගිල්ලා හෝ මොනවාරි එකකින් අද මං යන්තම් හිතේ ඉදිරියට ගියා කියලා ඒ ඊට වැඩි ලුණු ගෙඩි පොත්තක් තව හැරියා. ඊට වැඩි කිහිල් ගහේ තව පතුරක් ගැලෙව්වා කියන ආවෙත් ආවොත් යාට තේනවා ඒවම්පිකෝ සංඥා ඒවම්පිකෝ ඒක සංඥා උපජ්ජන්ති. එක සංඥාවක් එනකොට අනෙක් සංඥාව යන්න ඕනේ. මේ සංඥාවේ සූදු ඒකයි. අපිට දෙකම තියාගෙන ඉන්න බෑ. සමාධිච පීචි සුඛ සුකුම සත්‍ය සංඥාව තියෙනකන් උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා වෙන්නේ ඒ නිසා උපේක්ඛා සුඛ සුකුම සත්‍ය වෙන්නකොටම එයා දන්නවා අරයා ගියේ මෙයාට ඉඩ දීලා. එතකොට එයා දන්නවා ඒවම්පි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ ඒවම්පි සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. මේ විදිහට යෝගාචර හරියට දැනගෙන ශික්ෂාවෙම මෙන්න මේ සංඥාව දැන් පහළ වුණා මේ පහළ වෙන නිසා ඊට ඉස්සර තිබුණු සංඥාව අයින් වුණා. එතකොට සතෙක්ගේ හැව හලනකොට යටින් ඊටදී සියුම් හැමක් ඇවිල්ලා තියෙනවා. හම් දෙකකින් ඊට බෑ. ඒක කන. ඇඟේ හම් දෙකක් තර වෙන්න ඉතිවම කන. ඒ සත්ත දෙබලක් අස්සේ ගිහිල්ලා උඩ හැව ගලවලා දැම්මට පස්සේ අලුත් පිට අලුත් හැවක්. අලුත් සිවියක්. අලුත් තමක් පහළ වෙන්න වගේ ඒවම්පි සික්ඛා සංඥා උපජ්ජಂತಿ ඒවම්පි සික්ඛා සංඥා නිරුද්ධಂತಿ ඒක සංඥාවක් කියන්නේ තව සංඥාවක් අයින් කරලා ඒක සරුවඥාන් සඳහන් කරන්නේ පන්නලී භාණ්ඩ එක ලියනයක් දිරුවොත් වඩුව කරන්නේ එතෙන්ටම අලුත් ලියනයක් තියලා ගහනකොට පරණ ලියනේ කුඩු විශ් වෙන ගමන් අලුත් ලියනේ ගිල එතන හිර වෙනවා. අන්න ඒ වගේ තමයි එක සංඥාවක් අනෙක් සංඥාවේ නියෝජ මේ ප්‍රතිස්ථාපනය වෙනවා. මේ කතා කරන ක්‍රමය නැත්නම් මේ සර්වඥාන්ස පොට්ටපාද ක්‍රමයේ දීපත් කන්නේ අයම්පි ශික්ඛාති භගවාවෝච මේකට කියන ශික්ෂාව කියලා. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද අපේ හිත කෙලේශ සංඥාවකින් කෙලේශ සංඥාට මාරු වී මාරු වී තියෙනවා. කවදාකවත් අපි වැඩ කෙරුවේ නැහැ කියලා සංඥාව එකතන ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කෙලෙස් සංඥාවක් තියෙන්නේ. කෙලෙස් සංඥාවත් තව කෙලෙස් සංඥාවට මාරු කරගෙන මාරු කරගෙන ඉන්න එක තමයි. අසත්‍යමත් හිතේ හැටි. ඉතින් ඒකට ඒ මනසට කිසිම න්‍යායපත්‍යක් නැහැ. යන තැන කොහෙද දන්නේ පටන් ගත්ත තැන කොහෙද දන්නේ ඉන්න තැනත් අංජබජල්. ඉතින් එහෙම කෙනෙකුට උම්මත්තක් කියන්නේ තු කරන්න බෑ. මෙතන නම් තේරෙනවා යම් කිසි තැනකින් මුල ගහගත්තට පස්සේ ඒක හැවහලන්න වගේ පැන්සලක් කුල් කරන්න වගේ එකින් එක එකින් එක ගෙවම් කරමින් ගෙවම් කරමින් ඊටාම සූක්ෂම සංඥාවකට එනවා. නමුත් මේ පොට්ටපාද දේශනාව වුන්කන් දෙනකොට මේ සිහිය තියාගන්න ඕනේ. මේ රූප ධර්ම ගැන කතා කරාට මේ රූපස්කන්ධ භාවනාවක් නෙවෙයි මේ කතා කරන්නේ. වේදනාස්කන්ධ භාවනාවක් නෙවෙයි කතා කරන්නේ. මේක සංඥාස්කන්ධය සම්බන්ධ කරගෙන යන්නේ. අපි අනික ඔය ආනාපාන සති වගේ රූප ගැන කතා කරනවා. පීචි සුඛවයි කියන වේදනා සායිචි ගැන කතා කරන නමුත් ඒවා කතා කරන්නේ එක එකක් ගෙවම් කරමින් ඒ සූක්ෂම සංඥාවට ගුරු සංඥා සූක්ෂම සංඥාක ප්‍රතිස්ථාපනය කරනවා කියන අදහස ඇති කරගන්න. ඒ නිසා මේක කිලින්ම තමන්ගේ භාවනාවට ආදේශ කරගන්න බැරි වෙයි. නමුත් දලා අදහසක් ඇති කරගන්න භාවනා කරගෙන කරගෙන යනකොට එක එක සංඥාවකින් තව සංඥාවක් ප්‍රතිස්ථාපනය කරන නිසා යහ කල්පනාවක් පෘතුල අවබෝධයක් ඇති කෙනාට ඊගාවට එන සංඥාව මෙන්න මේකෙන් මේක ප්‍රතිස්ථාපනය කරන්න ඕන කියලා පුංචි අවස්ථාවක් තියෙනවා. ඒව නැති මනුස්සයාට කර්මයමයි වැඩේ තීන්දුව කරන්නේ. මායයමයි වැඩේ තීන්දුව කරන්නේ. කෙලෙස්මයි වැඩේ තීන්දුව කරන්නේ. එක කාම සංඥාවකින් තව කාම සංඥාවකට පයින්. ඒක පිස්සු වෙච්ච වඳුරෙක් අත්ෙන් අතට පයින්න වගේ. නමුත් හොඳ සීබුද්ධියෙන් ගත කරන එක නම් දැනගන්න පුළුවන්. දැන් මෙයා තව චුට්ටක යනවා. ගියාට පස්සේ එන එකනවා. මෙහා ප්‍රතිස්ථාපනය කරන්න එන එකන මීට වෙඩියේ සියුම් බීම සඳහා මම කොහොමද හැසිරෙන්න ඕන? ශික්ෂාගාරක වෙන්න ඕන. අන්නේ සියුම් උනේ නැත්තම් සියුම් කිරීමට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ඒ කුසල ඡන්දයත් ඒ සම්මා දිට්ඨිය අධ්‍යෝන්සමස්කාරය තියෙනවා නම් දහස්වර අවස්ථාව ගියාට පස්සේ තමන්ගේ අවස්ථාව වෙනවා. ආට පස්සේ තමයි ඕන දිහාවට එමීට ඒක හරව ගන්න පුළුවන් ආයෙසරයක් යන්නදලා ආයෙසරයක් වෙලා වෙනකොට ඒ අවස්ථාව ගන්න පටන් අරගත් එක්කන පේනවා දවස කියන්නේ චිත්තක්ෂණ කියලා කියන්නේ ක්ෂණ සම්පත්‍ය කියලා කියන්නේ හැම වෙලාවෙම යෝගාචරයට අලුත් අවස්ථාවක් හැම වෙලාවෙම මේක මාරු වෙවි තියෙනවා ඒක අයිතිවාසිකම් කතා කරන්න යන්න එපා බලයෙන් ගන්න යන්න එපා යා යා නටයි ටිකක් නටන්න ඉඳලා තමන්ට අවස්ථාව ආවට පස්සේ නියමතන්ට යොමු කරවීමට අයම්පි ශික්ඛාති භගවා වූස. මේකටයි භාග්‍යතුනාතේ ශික්ෂාව කියලා කියන්නේ. ඒ නිසා යම් තැනකට ආපු කෙනා එතනින් නතර කරන්න එපා. ඒක ඊට වඩා assume දෙකකින් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙලකට යෙදෙන්න ඕන නිසා සීලයෙන් පටන් ගත්ත තැන ඉඳලා හැම කෙනාම යමක් උපෙලා තියෙනවා. ඊ ගාවට මේක කොහාටද මෙහෙව ගන්න ඕන කියන එක ඒ යෝගාවචරය තමංගේ පසුබිමට සාපේක්ෂව තීන්දුව කර යුත්තක් මිස කිසිම නීති පොතක කිසිම සමීකරණ පොතක කිසිම ව්‍යාකරණ පොතක එහෙම ලියවිලා නැහැ. ඒ නිසා අපි තමන්ගේ භාවනාවට මේක යොදා ගන්න හැටි තම තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවයි අවශ්‍ය වෙන්නේ. ඒ ස්ථානෝචිත ප්‍රඥාවට සමානට සම්පජාන කියලා කියනවා. නුවණින් මෙනේ කළ යොදා ගන්නවා. ඒ නිසා මේකට තියෙන එකම සරලම ක්‍රමය තමයි කරගෙන යනකොට තමන්ට වර්ධින ක්‍රමය කියන්නේ. මෙන්න මේ මේ විදිහට මට පිටපොට යනවා කියනකොට අහගෙන ඉන්න කෙනාට හිතා ගන්න පුළුවන් ආ එහෙමනම් මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. තමන්ගේ වැරදි හංගන නැත්නම් හරි විතරක් අපේක්ෂා කරන එකට හරි වෙහසයි. එහෙම දෙයක් මේ ජීවිතේ නෑ. අපිට කරන්න තියෙන්නේ වැරදි වැරදි හදාගෙන යන එකයි. ඒක නිසා මේ මේ දේශනාවේ සාධක කරගත්ත පාඩේ සම්පූර්ණ සමත භාවනා පැත්තක්. නමුත් මම උත්සාහ කළේ ඒක විපස්සනා කරන කෙනෙකුටත් සාධාරණ විඳ ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කරන්නයි ඒක නිසා සමත විපස්සනා වශයෙන් ભેදයක් කරන්නේ නැතුව එන දෙයට සතිමත් වෙලා එන දේ හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා ඒක අභිඥා තියෙන කෙනෙකුට හෝ බුදුහාමුදුරන්ට හෝ ගුරුරයට හෝ කරන්න පුළුවන් කියලා හිතන එක හුදු මැජික් බලාපොරොත්තු වීමක් විතරයි. එහෙම දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. ඒක තමන්ම කරගන්න ඕන එකක්. ඒ වෙනුවට කාගේ ළඟට යනවා කියන්නේම බය අඩු වීම. නෝන්ජල් වීම. ඒ නෝන්ජල් වීමට බුදුහාමුදුර උපහාසයට ලක් කරනවා. මනුසාසන භාවයක් ලැබිලත් නෝන්ජල් වෙන්න එපා. අපිට වැඩි දන්න කෙනෙක් ඉන්නවා යාට මේක කරන්න පුළුවන් කියනවනම් පොට්ටපාද කියව මුල් එක තමයි යන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ ඒගොල්ලන්ට හරි අධිබල සහිත ඒගොල්ලෝ අපිට සංඥා දෙනවා. නැත්තම් දීප් බ්‍රාහ්මණයෝ ඉන්නවා ඒගොල්ලෝ සංඥා දෙනවා. එතෙන් මේ සංඥා පිස්සු ආවට ගියාට නෝ එකක්වත් නැහැ. ඊගාවට එන එකට සම්පූර්ණ අවදීන් සම්පූර්ණ පිවිතුරුව සම්පූර්ණ විකසිත වෙලා බලා ඉන්නවනම් හැම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක්. ඒ නිසා මේ ධර්ම දේශනාවත් නිවන් දොරටුවක් විවෘත කර ගැනීමට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. මේ ධර්මදේශනාදී චාරිත්‍රාක් විශේෂ විදිහට කරනවා දේශනාවට පස්සේ අපි කෙටි වෙලාවක් ගන්නවා. ඒක සම්බන්ධව හෝ අත්‍යවශ්‍ය කාරණා තියෙන සාකච්ඡා කරන්න. ඉතින් කාටරි මේ සම්බන්ධව කීරීසු කළ යුතු යමක් පැහැදිලි කරගත යුතු යමක් හෝ ප්‍රකාශ කිරීමක් අදහස් ප්‍රකාශ කිරීමක් තියෙනවා නම් ඒක සඳහා වෙලාව ගන්නයි කියලා මම කර්ණාවෙන් ඉල්ලා සිටිනවා. අකාන්තනේ මෙලි පාපනා කළ පුරුදු නෑ. දැන් අර ආනාපාන භාවනාව කරනකොට හුස්ම විල පහළ යන එක බලන එක වගේම එක නාහික පුඩි ආබාධයක් තියෙන පොඩි අර හුස්ම යනවා අනුයින් ඒ හන්දද දන්නේ අර බලනකොට නිකන් අර ඇත්තකින් බලනවා වගේ මට ඒක හැඟෙන්නේ එතකොට පොඩ්ඩක් කරලා ඉස්සරහදී ඉස්සර විදෙන ගතියක් එනවා ඒත් භාවනා කරනකොට විතර දෙචර දෙන්නේ නැත්නම් අනික් වෙලාවට අනික් වෙලාවට තෙචර දෙන්නේ නිතරම තියෙනවා. නෑ. අනික් වෙලාවට. එනයි කියන්නේ නැහැ දෙන නිසා නෙවෙයිනේ ඉසර දෙන්නේ බලන හින්දානේ. ඔව් මේ භාවනාවට බලනකොට. ඉතින් ඒක ගැන මොකද කියන්නේ? යමක් දාමෙන් බලාන ඉඳීම ලෙඩක්ද? නෑ අර බලනකොට මේ ඇතුලෙන් මට දැන් සාමාන්‍ය ඒ ඒ කල්පනාව ඉස්සරහට මේ එන්නෝනේ ඒකට මගේ ඉන්නේ පැත්තකින් තමයි ඒක ඒක පේන්නේ. හරි ඒක බැලුවත් නැතත් ඒක වෙන දෙයක් නේ. දැන් බලනවා. බලන නිසා දැන් මෙහෙම කුකුරේ කියලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට. හරි. කොහොමදත් ගොනා අඩමාණයට දැන් කරත්ත කාර්යය දාන්නවා. මෙච්චර කල් දැනෙන්නේ. දැන් මේ දැන ගැනීම හරකගලේ දැද්ද කරත්ත කාර්යලේ දැද්ද ඇයි මේක කරදරයක් වෙන්නේ? දැන් මෙතෙක් කල් එළියදී තිබ්බා. දැන් දැක්කා. දැක්ක පාට පස්සේ විතරක් මේක ඇවිස්සලා එනවා කියන එකෙන් මොකද්ද අදහස් වෙන්නේ? බැලීම දැන ගැනීම ඥාණය බරක් වෙලා. බැලිය නැතත් තියෙන ලෙඩක් නෙවෙයි කතා කරන්නේ. එහෙනම් මොකද බැලියම නිසා අපිට හම්බෙච්ච මේ දැනීම අපිට කොහොමද වදයක් වෙන්නේ? හිත කරදරයක් වෙන්නේ කොහොමද? මගේ ඔලේ මොලේ බිලි ගාවක් තියෙනවා මම දන්නව ජොලිය කකා ඉන්නවා. මම ගිහිල්ලා කවුරු හරි ඩිටෙක්ට් කරලා කියනවා තමසේ පිළියිටි ගිහිට පස්සේ අඬව ගන්නවා ගෙදර මිනිස්සු පල්ලිතෝ ඉල් නටනවා පිස්සු කියනවා මේ මෙතෙක් කල් තිබුණා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මොලේ තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඉදිරිය කට්ටියත් බත් කන්න නැතුව අතාරිනවා. ඔකොල භාවනා කරන්න පටන් ගන්නවා. නිසා මේ දැනුම පාවිච්චි කරන්න අපිට තේරෙන්නේ අපිට දැනුම වදයක්. අස්පනා අපිට තියෙන දැනුම පාවිච්චි කරන්න අපිට ඒ නිසා අපි දැලිපියක් හම්බෙච්ච වතුරෙක් වගේ හැමතැනම කපා ගන්නවා. මුලින් අහන්න කතා කරලා උඹ කොහොමවත් පැත්තෙන් හුස්ම ගන්න. පොතේකල් දැනසෙන් දැන් දන්නවා. ඒක ඕක අතිශයයක් වුණා. ඇනලයිස් කරන්න තියෙන්නේ ඉච්චර හොඳට බලන්න මේක භාවනා කරපු නිසා චුච්චි ලඩක් වෙන්න බෑ මොකද නැතත් හුස්ම ගන්න නැතත් ගන්න ඕන ආසය අධේ එක්කමයි මේ තොරතුරු දන්නේ නැතුව ඉතින් දැන් තොරතුරු දැන ගැනීම ඉෂේකක්කමක් කරා ඒක තමයි දැන් මේ අවධානයේ ප්‍රශ්නයක් වෙනවා අවධානය විතරක් නෙවෙයි අවධානයේ යමක් ලැබිලා තියෙනවා දැනিলা තියෙනවා මගේ මේ යන්නේ අමරෙට කියලා අමරෙට අනේක තිබිච්ච දෙයක් දැනගත්තේ නිසා වෙච්ච එකක් නෙවෙයි. මේ නිසා ඒ දැනුම බරකට ගන්නවා නම් ඔය වගේ කෙනෙකුට කොහොමද ආයුධයක් අතර දෙන්නේ? එනේන ආයුධෙන් කපා ගන්න. මේ මං පුදුලට නෙවෙයි බණින්නේ. අපේ මොලේ හැදිලා තියෙන හැටි අපි මොලේ සත්‍යයට කැමති නැහැ. මසංගන තාකල් හරි කැමැත්තෙන් ජීවත් වෙනවා. ලිරක් දැනගන්න කැමති නැහැ. කොහොමද නිවන් දකින්නේ? අපිට කිසිම අලුත් දැනුමක් හසුරවා ගන්න දෙන ආපු ගමන් අවුල් කරගන්න. අලුතෙන් ආවදයක් ආපු ගමන් කපා ගන්න. ඒ නිසා අපේ හිත කිසිම විදිහකට අලුත් දෙයකට කැමති නෑ. යා දන්නේ පරණ කුණු කන්දලේ පරණ කණවැන්දුම හොඳයි මට නුපුරුත් දීගෙට වැඩිය කියලා. ඉතින් කොහෙද අපි අපේ හිතේ කොහෙද තියෙන්නේ වැඩෙන්න ඉඩක්. අලුත් දෙයකට අපේ හිතේ ඉඩක්. එන්න හැම එකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේක දැනගන්න ඕනේ මේක තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. වැරදි අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ. එතකොට කියන්නේ ඔය ඉෂේකකම හොඳයි යකෝ. ඔය දන්නේ නැතු පැත්තල බුදියාට ඔය ඉසේකක් හොඳයි මම ඉසේකක් ඔය සාදර බාර උඹට කරන්න පුළුවන් දෙයක් කරපන් කියලා. ඉසේකක්ම බාර ගන්න. ඉසේකක්ම කරදරයක් කරගන්න එපා. මොකද ඉසේකක්ම ඇවිල්ලා තියෙන ඇත්ත දැකීම නිසා. ඒ නිසා කියලා තියෙනවා මේ නිල්ලඹ ඔබ උඹේ යථා ස්වරූපේ දන්න ඔබ දුවන්න පටන් ගන්නේ පෙරේතෙක් දැක්කයි කියලා. අපි නොදකින තාක්කල් තමයි මේකට සලකන්නේ. අනේ හරි ෂෝක් කියලා සලකන්නේ මේකේ තියෙන පෙරේතකම දන්නේ නැත්නම්. දැකපු දවසක මොන තරම් විකාරද. ඕක තමයි වෙන්නේ මරණ මොහොතේදී. අරපස්සේ කට්ට ක්‍රොස් පෙන්නනවා ඔන්න උඹේ වගේ. ඉදාට මැරෙන්න ඉසලා මැරෙනවා අයියෝ අසංගන ජීවත් වුණාන දැන් ඉතින් මොන දෙන්න බෑ. ඊට උතරන දැන් ඉස්සරහින් ඉන්නේ යම රජුරු. ඌ බලහින්න ඌ කුලප් වෙනවද මරණ වෙලාවේදී නිෂ්කලංක වෙනවද කියලා. මොකාද නිෂ්කලංක වෙනවා අපි හැම ඔක්කොම කාපට් එක යටට දාලා අතු ගාලානේ තියා ඉන්නේ කී කාපට් එක සුබ දවසක මොකද වෙන්නේ එතැයි කාපට් එක උස්සලා බෙන්නන්නේ ඇත්ත දැක්කොත් ඔය ඉසේකක් ඉසේකක්ම දරන්නේ වක්කාර වෙන්නේ. ඒකට කියන්නේ මේ මේ බඩදරු අම්ම කෙනෙකුට එන්න වගේ මේ නවුසටික් මේ ඇත්ත වසංගණ්ඩ කරන රූපාලාවන්‍යයට අපි හරි කැමතියි. හැම පොඩ්ඩක් ගලවලා බැලුවොත් ඔන්න ඇතුළේ පේනවා එදාට බලහිනින මිනිහ ඉසේකක්ම හැදලා වැටෙනවා. කලන්ත හැදලා වැටෙනවා. දේ දකින්නකොට කලන්ත හැදලා වැටෙනවා. අසුචි ගඳ එනකොට කලන්ත හැදලා වැටෙනවා. ඔතේ ඉන්න එකක් අගොඩ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක සත්‍යය. සත්‍ය ටිකක් තිත්තයි. ඒක එනකොට මේ ලකුණ එතකොට දරන්න පුළුවන් නම් පැමිණ දුක් පෙන්දායි කියන්නේ අනේකයි තියෙන්නේ. ටික ටික කියන පස්සේ ඕකත් නැති වෙලා යනවා. අර බුලත් ටිකක් කනකොටම තියෙන පැංගිලි ගැතිය ටික කාලයක් යනකොට නැති වෙනවා. කයි කටේ දාගන්නකොටම පැංගිලි. ඒ නිසා මේ ඉසේකක්ම හොඳයි මේක සත්‍ය ආරායන එකක්. අසංගකන වෙන වැඩ කර කර ඉන්නවට වැඩිය මත් වෙලා වෙන වෙන දේවල් දුන්නොත් මේ ඇත්ත දැකලා මගේ නහයක් අදයි. මට පේන්නේ පැත්තෙන් බලනවා වගේ. පැත්තෙන් බලනවා කියලා දැර ගන්න නිසා මට ඉහිගක්මක් වෙන. නමුත් කොහොමවත් වෙලා තියෙන්නේ ඔහම තමයි වැඩේ එදත්. දැන් වෙලා තියෙන්නේ කන්නාඩිය හොඳ පිරිසුදු නිසා තමන්ගේ මූණේ කැත පේනවා. කන්නාඩි මාරු කරලා හරියන්නේ නැහැ. ඉතින් ඡත්තිට මුණ දෙන්න යන මිනිසයාට මේක කියනවා තරුණ වයසේදී හරි ලේසි කියලා අල්ලන්න. තරුණ වයසේදී මම මෙහෙමයි කියලා ඇත්ත වෙනන පිළිගන්න ලෑස්ති. අපි අර රූපයක් හදාන, චරිතයක් හදාන මම මෙහෙමයි කියලා ලෝකය ප්‍රවාහගෙන ඉන්න අපට කවුරු වෙලකත් ඒ මිත්‍ය අසුචිගන්ධ තියෙනවා, මුත්‍රාගන්ධ තියෙනවා, දාඩිය ගන්ධ තියෙනවා, උඹත් යන්නේ අඩමාරට කියලා ඉතින් අපිට අරුග හොම්බ තලන්න හිතෙනවා. හැබැයි මේ මනස කියන්නේ ඇත්ත. රජ කෙනෙකුට ප්‍රෝඩාවක් කරන්න කියලා මේ පමුණ දෙන්නේ ඉතාමත්ම තුනී සලුවක් කියලා විශාල සල්ලි වගේක් අරගෙන පෙට්ටියක් ඇවලු රාජසභාව. රජුරවල බලකොල හිස් කියලා අර මිනිස්සු දෙන්නගෙනවලු මරන්න කියලා. ඊට පස්සේ කළු ඔබතුමාට තියෙන මේකේ තියෙන සලුව පේන්නේ නැතරම් සියුම් කියලා අර දෙන්න පිට්ටි හොඳට ඇරලා සලුව දිගාන වගේ දෙන්න දිග ඇරලා හොල්ලන්න කරලාට බා මෙහෙම ගන්න කියලා රජුරණක දැන් ඇඳුම් කලවන්න කියලා අර සලුව ඇඳෙව්වා. අන්දල ඇතෙක් ප්‍රතිලා මේ තිතාන සිවුම් සලුව ඇඳගෙන දැන් රාජ සභාවේ ඇතෙක් පිට යනකොට ළමයි කියනු මිනිස්සු කියනවා බලන්නනේ විනිවිද පේන තරම් ඒ සලු ඇත පොඩි එක්කල හේ රජුරු හෙළුවෙන් කියවලු එදාටලු කට්ටියට ඇත්ත ගැන්නේ අනික කට්ටිය ඔක්කොම දකින්නේ සිවුන් සලුව සිවුන් සලුව කියන්නේ හෙළුව රජුරුත් කාලා බහුණු දෙන්න දීලා කට්ටිය කියනවා අපේ රජුරු ඇදන්නගෙන ඉන්නක කොච්චරද සිවුන්ත කියනවනම් විනිවිද පේන තරම් කියලා සලුවක් නෑ හෙළුව සලුව නෙවෙයි හෙළුව දීන්නේ ඒ වගේ විකාරයක් මේ ජීවිතය කියන්නේ අපි අපි ගැන හිතාගෙන ඉන්නවනේ යම්කිසි අංග සම්පූර්ණ සමබර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හීනකින්වත් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය කොනක් පේනකොට මේක ඇදයි. මේක ලෙඩක්. මේක ගඩක්. මේක වදයක් කියලා. ඉතින් ඉතින් මේ භාවනාවෙන් ආපු ලෙඩක්. අපි දැන් භාවනා කරපු නිසා දැකපිටක්. භාවනා කියන්නේ මූණ පෙන්න කන්නඩියක් විතරයි. ඒක මොනක් අපෙන්නේ නැහැ. ඒක ඇති හැටි පෙන්නනවා. බුදුහාමර සඳහන් කරලා තියෙනවා මේ පොට්ටපාය සූත්‍රයේ මේක ඇත්තටම මහා දුකක් තමයි. දෙක සැපක් කරගන්නේ මොකද දැන් ඔබ ඉන්නේ සතියේ. දැන් ඔබ ඉන්නේ ශික්ෂාවක. එනිසා මේ පේන දේ දුකක් තමයි. පේන දුකක් තමයි දරන්න බෑ. නමුත් ඔබ ශික්ෂාවක ඉන්න බව මතක තියාගනින්. සතියෙන් ඉන්න බව මතක තියාගන්න. ඕක තමයි ඔබ කවදාද තීරුම් ගන්න ඕන දේ. එතකොට හිත පුරුදු වෙන මොකද්ද? ඉසේකක් කොහොම මොකද්ද? ඔයිට වැඩි දෙයක් වුණත් පුරුදු වෙනවා. මරණය වුණත් පිළිගන්න පුරුදු වෙනවා. දැන් කරන්නේ ඒ වෙනුවට අපි අතීතයේ ජීවත් වෙනවා. අනාගතයේ ජීවත් වෙනවා. පොඩ්ඩක් බොනවා. නැත්තම් මොනවා හරි කර කර මේ ඉෂකක්කම ඉන්නේ නැති වෙන ජීවත් වෙනවා කියන එක තමන්ට කරන ලොකුම අකරුණාවන්ත ක්‍රියාවක්. බුදුහාමුදුර කැමති නැහැ කවුරක් අවසංගගෙන මේ කිචි කවාගෙන hina වෙනවා දකින්න කැමති නැහැ උන්වහන්සේ. නැතිකනේ ඇත්ත බලපං ඔබ බුද්ධ ශ්‍රාවකේ මම කන්නාඩිය වෙන්න නම් බයිනතෝ බලපං. ඔකේ උඹ හිතට දෙන්නේ නැහැ. බලාපොරොත්තු සුන්වීමක් වශයෙන් නම් දරන්න පුළුවන්. ඔබ දරන්නේ මොකටේ? බුද්ධ ගෞරවය. ධර්ම ගෞරවය. සංඝ ගෞරවය. සීලේ සතිය. ඔගෙත් උඩ දරාගෙන යන්න. ඒ නිසා භාවන අල්ලන්න පටන් ගන්න හදන්න. එකක් බලන්න මේ එකක් මට පැන්ඩෝල් ගහන්නත් එපා. ඒක කරන මගාරින්නත් එපා. ඒක හොඳයි. උඹ තියනවා කියලා කියන්නේ මැරෙලා නෑ මම. මට නිින්ද කියලා නෑ. මට ක්ලාන්ත නෑ. ඒක එකක් කොහොමද තියෙන්නේ? මෙන්න භාවනාවේ පළවෙනි ලක්ෂණ. හරි උඹට තාදයක් දෙන්න සිනම් දීපන් මරණ වෙලාවදී ඕක එනකොට දැල්ලේසිනේ. හරි. කියලා එන්න පටන් ගත්තා. යකාව කියන තරම් කළු පාට නෑ. ඒකයි මේ භාවනා ජීවිතය ගත කරන මනුස්සයලත් වඳින්නේ ඕකටයි. මූණිච්චාව කරගෙන අනුන් රවට්ටගෙන තවන් රවට්ටගෙන ඉන්නේ නැහැ. මේ අසත් මේ අසුචියේ තියෙන ගඳට මූණ දෙනවා. ජීවිතයේ තියෙන මේ අමිහිරික අතෘප්ති කර දෙයට මූණ දෙන්න ඕනේ. ඒතකොට සිද්ධාර්ථ කුමාරයා රජගෙයින් අතහැරලා කියලා දුෂ්කර ක්‍රියා කරනකොට කොහොම ඉෂයක්කම් බඩේකක්කම් තියෙන්නද? අවුරුදු 6ක් මේ පැත්ත අත ගන්න පිටපැත්ත ලුවත ගෑවෙන්නේ. කවදාකවත් මට කියලා තියෙනවා දැන් නවලෝකයට කියලා නම්බරයක් අරගන්න මේ ෆිසිෂියන් කෙනෙක් ගාට ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් අල්ලන්න මට ඉස් එකක්වත් තියෙනවා බඩ එකක්වත් තියෙනවා කියලා ලැජ්ජයි එහෙම බුදු කෙනෙකුට ලැජ්ජයි එහෙම කියන එක අපිට වුණොත් එහෙම හම්බෝ පළවෙනි නම්බරේ ගත්තේ නැහැ කියලා කතා ඒ ස්පෙෂලිස්ට් නෙවෙයි අර ස්පෙෂලිස්ට් ඇල්ලුවේ නැහැ කියලා කතා මොකද අපි හිතන්නේ මේක සම්පූර්ණ ධාතුන් වහන්සේලාගෙන් හැදිච්ච ප්ලැටිනම් වලින් හැදිච්ච රත්තරන්ගෙන් හැදිච්ච එකක් කියලා භාවනා කරන ගිය මනසට තේරෙනවා අසුචි කඳක්. ලෙඩ ගොඩක්. ලෙඩ ලෙඩ කැදැල්ලක්. ඒකට මුතන කියන්නේ මේ කුරුළු කැදැල්ලක් ආයි කැලි කැලි එකතු කරලා තියෙන ලෙඩ ගොඩක් මෙහි තියෙනවා. ඒ නිසා එකකෝකින් බේරිච්ච එක හොඳයි. මන්දරේ මම මේ කතා කරන අහගෙන ඉන්නකොට මට සතුටක් ඇති වෙනවද කනගාටුවක් ඇති වෙනවද කියලා. ඊට එකක්ම එනකොටම ලකුණු තුරු දෙන්නේ. ඊට එකක්ම කියන්නේ මම මැරිලා නැහැ. මිසෙකක් කියන්නේ මම දැන් නිින්ද කියලා නෑ. මිසෙකක්ම කියලා කියන්නේ මං 80 නෙවෙයි ඉන්නේ. 80 වෙන්න බෑ මිසෙකක්ම 80 ගන්න බෑ. 100 ඇදලා දාන්නේ. ඉලක්ක අහපු ගමන් බලන්න වේදනාවක් ආව ගමන් ඒක 80න් ඉන්න බෑනේ ඉන්න බෑ. ඉතින්මයි ඉතින් ඒකට ඒකම අනිත් පැත්තට ගෙන දැන් මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ නින්ද කියලා නැහැ. කොච්ච දාන සත්‍යක් තියෙන මොකද ඒකක්. ඊට පස්සේ ඒකක් වෙන හැම වෙලාවෙම භාවනාව. ධිකපටි හේකකමක් ආවත් භාවනාවක් වෙනවා. ඒ නිසා මොනවා හරි වගේ බෙන්ච්මාර්ක්ස් ටිකක් තියාගන්න වෙන හැම ඉසේකක්ම ලෙඩකම හරි සජීවී ගතියක් පෙන්වන්න මම මැරෙලා නැහැ කියන්නේ. අති සජීවී ගතියක් පෙන්වන්න මම අසතියෙන් නෙවෙයි ඉන්නේ. අසතිමත් වෙන්න දෙන්නේ අසනීපෙකදී. ඒ වගේම මට නිින්ද ගිහිල්ලා නැහැ. ලෙඩක් තියෙනවා බුදුහාම කියන මොනවද මේ දිවසොල ඉන්නලා උල තීලෙන් කාට මොන මරණ ඉඳද්ද කියලා අහලා තියෙනවා. දිලසල උල ඉඳනවා කියන එක දන්නවද? උල උල තිනවයි කියලා කියන්නේ. උල තිබ්බම මෙතනින් පසපැත්තේ තිබ්බම මෙතනින් යනවා උලට. එහෙම ඉන්න කනිදා ගන්නවා. දිලසල තිබ්බම උඹලට මොන මරණීසි යකෝ කියලා තිනවා. ඊටත් වැඩිය අමාරු දුකක ඉන්නේ අපි. ඉතින් අපි භාවනා ශාලාවේ ඔක්කොම ඔව ටික විතරක් ගහලා තිබ්බා. මේ සල්ල විද්ධාන කා නිද්‍ය කල්ල සිත් කල්ල සල්ල නිද්ධාන කාණිබ්බුතිද මොකද්ද කියලා. මේ උලෙන් විදිල්ලද තොට මොකට මරණින්දක්ද කියලා. ඒකට හිතට පණින්න බෑ. මගේ ඉසේකක් බඩ එකක් වෙනකොට පෙන්වන්න ඕනේ. ඔය ඔය යන්තම් ඔය සතාගේ මයිල් පෙන්වන්නේ ඔය නියම සතා නෙවෙයි. ඔබ දැක්කනම් මරණින් දින්නේ නැහැ. ඒ අනින්ද කියලා නෑ. මේ මර නෑ. ක්ලාන්ත වෙලා නෑ කියන බාට බලන්නේ සත්‍ය. ඔය නිදි නිදි මේ ඉසේකක්ම එනකොට මේක ඒ පැත්තෙන් බලන්න ඉසේකක්මට ලැජ්ජා හිතලා යනවා. ඉන්න බෑ අර විදිහට හරි පැත්තට පාවිච්චි කරන දකින්නට ඉසේකක්කට වසන්න බෑ. අන්තික ඒ මන්දිර තමයි දන්නවනේ දැන් ආනාපානෙත් එක්ක සතිය හිටලා තියෙන්නේ කියලා. දෙපැත්තකින් ලාභයි. ඒ ආධුනිකයෙකුට එන ප්‍රශ්න නෙමෙයි කොහොමද භාවනා කරපු කෙනෙකුටත් එන එකක් ඉදිරිපත් කරපු කෙනෙක් ගැන මම සන්තෝෂයි. හොඳයි අපි වෙන ප්‍රශ්න නැහැ කියලා හිතලා පිටතාවතා ජාතිගත සත්‍යඥා කිරීමෙන් අපේ නම් ධර්ම දේශනා ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු මෙතන.